이로토들아 사분하게 부르다 배울 것다 사분하게 배울 것다 ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන වෙලා ඒ උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මයේ විවර කරලා මේ ලෝක සත්වයන්ට හේතුවත් හේතුඵලයක් පිළිබඳව පෙන්වලා දීලා මේ අවිද්‍යා ඝන අන්ධකාරය දුරු කර ගැනීම පිණිසම සත්‍ය ධර්මයේ දේශනා කොට වදාරන්නට යෙදුණා අපි චුට්ටක් නුවණින් කල්පනා කරලා බැලුවොත් එම අපිට තේරෙනවා සතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණත් නැතත් මේ ලෝකේ දුක කියන කාරණාව සියලුම දෙනා දන්නවා. ඒ දුකේ සමුදේ කියන කාරණාව තුළ මැදි වෙලා සියලුම දෙනා කටයුතු කරනවා. හැබැයි දුකත් දුක්ඛ සමුදයත් තුළ කොයිතරම් කටයුතු කළත් දුකෙන් නිදහස් වෙන්න ඕනි කියලා කොයිතරම් හිතුණත් අනේ මේ ඉපදෙන එක දුකයි, ලෙඩ වෙන එක දුකයි, ජරාව දුකයි, මරණය දුකයි වශයෙන් රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි, ජාතිගිනි, ජරාගිනි, මරණගිනි, ව්‍යාධිගිනි, ශෝකගිනි, පරිදේවගිනි, දුක්ඛගිනි, දෝමනස්සගිනි, උපායාස ගින්නට මැදිලා කටයුතු කරනකොට ඒ දුක දැනුණත් ඒ දුකෙන් ගැලවෙන්න ඕන කියලා හිතුණත් ඒ දුකෙන් ගැලවෙන්න අවශ්‍යයි කියලා මොන මොන ක්‍රමවේද අනුගමනය කළත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම මේ ලෝක ධාතුවට පහළ වෙලා ඒ දුකේ සමුදයට මූල හේතුව මොකද්ද කියලා පින්නලා දීලා ඒ හේතු නිරෝධයෙන් ඒ දුක නැමැති ඵලය නිරෝධ වෙලා යන හේතුඵල ධාම පෙන්නලා ඉනි කළා දෙනකන් පින්නතුනේ කිසිම කෙනෙකුට ඒ දුකෙන් ගැලවෙන ප්‍රතිපදාවක් හොයාගන්න තෝරගන්න දුකෙන් එතර වෙන්න මඟක් තීරණය කරගන්න බැරි වුණා. එහෙනම් අපි කල්පනා කරලා ගත්තොත් එහෙම පින්නතුනි මේ ලෝකයේ තුල ජීවත් වෙන ඕනම කෙනෙකුට දුක තේරෙනවා. ඒ දුක තුල ඉන්නවා. හැබැයි පින්නතුනි නොදන්න එකම කාරණාව තමයි කොයිතරම් දුකයි කිව්වත් ඒ දුක ලැබෙන්න එපායි කියලා කොයිතරම් ප්‍රාර්ථනා කළත් පින්නතුනි එහෙම ඒ දුක එපා කිව්වට ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට ඒ දුකට හේතුව සකස් වෙන තාකල්ම ඒ දුකට රුදුරු වෙන්නේ ජාතිය පහළ වෙන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරන්නට වෙනවා මේ ලෝකයේ තුල තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පහළ වුණත් නොවුණත් දුකයි දුක්ඛ සමුදයයි කියන එක නිරන්තරයෙන්ම තියෙනවා. දුක තුල රැඳෙනවා. ඒ දුක සමුදය කර කර ඒ තුලම ඒ දුක් ගින්නෙන්ම පෙළෙනවා දැවෙනවා. හැබැයි තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙනකොටත් පින්නතුනි ඔන්න ඒ දුකයි දුක්ඛ සමුදයයි තිබුණා. ඒ හැම දෙනාම ඉපදෙන එක දුක බව, ලෙඩ වෙන එක දුක බව, ජරා මරණ දුක බව පින්නතුනි දැනගෙන හිටියා. තෝරගෙන හිටියා. හැබැයි දුකෙන් ගැලවිය යුතුයි මේක නම් මහා ගින්නක් කියලා පින්නතුනි විලාප දුන්නත් කෑගෙව්වත් අර තථාගත බුදු පියාණන් වහන්සේ නමක් මෙන්න මේ දුකේ සමුදයට හේතු මූලය පෙන්වලා දීලා ඒ හේතු නිරෝධයෙන් දුක නැති ඵලය නිරෝධ වෙන බව පින්නතුනි දේශනා කරනකම් කිසිම කෙනෙක් පින්නතුනි මේ මඟ නුවණ පහළ කරගත්තේ නැහැ එහෙනම් අපි බලන්න වෙනවා මේ තථාගත බුදු පියාණන් වහන්සේ නමක්ගේ ධර්මයේ පින්නතුනි සහ මුලින්ම හේතුඵල න්‍යාය. හැබැයි පින්නතුනි මේ හේතුඵල න්‍යාය කියලා කියන්නේ කර්මඵල න්‍යායට නෙවෙයි. එතකොට මේ හේතුඵල ධර්ම ඇතුළේම තියෙන කොටසක් තමයි කර්මඵලය කියලා කියන්නේ. ඒකේ කොටසක් එහෙනම් පින්නතුනේ ඵලයේ විදිහට මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී 11 ගින්නෙන් දැවෙනකොට පෙළනකොට පින්නතුනි කොයිතරම් ඵලයේ දිහා බලාගෙන හිටියා ඵලයේ දිහා බල බලා කෑගෙව්වත් මේ ඵලය නැති කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ ඵලය ලැබෙන්න තියෙන හේතු මූලය මොකද්ද කියලා අවබෝධ කරගන්නත් සාර්ථකයි. එමනම් මේ තථාගත සම්මා සම්බුදුජාණන් වහන්සේ නමක්ගේ ධර්ම න්‍යාය සමවලින්ම කැටි කරලා ගත්තොත් පින්නතුනි හේතුඵල න්‍යාය. ඒ හේතුඵල න්‍යායතම තමයි පින්නතුනි පටිච්ච සමුප්පාද ධර්මයේ කියලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ දුකට හේතු මූලය නොදන්නකම අවිද්‍යාව. මෙන්න මේක නොදන්නකම නිසා අපි අවිද්‍යාව සහගත දෘෂ්ටිය තුල ඉන්න තාක්කල් ඊට අදාළව දුක නිරෝධ කරන මාර්ගය කියන එක දැක ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්නාර දුකට හේතුව වෙනලා දීපු තථාගත බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ඇරුණු කොට පිළිතුණි ඒ දුක නිරෝධ කරන පිළිවෙතක් වෙන කිසිම තැනකින් පිළිතුණි දැන දැක ගන්නට අවබෝධයටපත් වෙන්න ලැබෙන්නේ නැහැ එහෙනම් මෙන්න මෙතනදී අපි චුට්ටක් කල්පනා කරලා බලමු අපි ඉන්න මට්ටමේ ඉඳලා අපි මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක දුක කියලා කිව්වට මේ දුකට වැටෙන්න හේතුවක් තියෙන්න ඕන මේ දුකට ගොදුරු වෙන්න හේතු මූලයක් තියෙන්න ඕන පින්නතුනි මෙන්න මේ හේතු මූලය අර තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ක්‍රමවේදයට පිළිතුරු පටිච්ච සමුප්පාදයේ තුලින්ම අවබෝධ කරගත යුතු වෙනවා. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. යෝ ධම්මම් පස්සති සෝ මන් පස්සති. හැබැයි පින්නතුනි මේ පටිච්ච සමුප්පාද න්‍යායයට හේතුඵල න්‍යායයට පිළිතුණි අර තථාගත බුදු පියාණන් වහන්සේ ඒ සත්වයෝ ඉන්න තැන දැකලා එතන ඉඳලා පිළිතුණි අරගෙන ඇවිල්ලා තියෙනවා බොහෝ න්‍යායන් ඔස්සේ හැබැයි කොහෙන් අරගෙන ආවත් පිළිතුණි අරන් ඇවිල්ලා තියෙන්නේ හේතුඵල න්‍යායයටම තමයි පටිච්ච සමුප්පාද න්‍යායයටම තමයි දැන් අපි හිතලා බැලුවොත් එහෙම කොයිතරම් දුකයි දුකයි කිව්වත් මේ ලෝක සත්‍යය මේ සංසාර ගමනට බැඳෙන්න එහෙම නැත්නම් මුලා වෙන්න හේතු බීජයකුත් තියෙන්න ඕනි මේ දුක කියන කාරණා අවබෝධ නොවෙන්න වෙහිච්චි. මෙන්න මෙතනදී පින්නතුනි බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා ආස්වාද ආස්වාද විදිහටත් ආදීනව ආදීනව විදියටත් නිස්සරණේ නිස්සරණේ විදියට අවබෝධ කරගෙන මෙන්න මේ පටිච්ච සමුප්පාද න්‍යාය දක්වා ධර්ම අවබෝධය ලබන ක්‍රමවේදය. ඔන්න ඒ ක්‍රම රටාව තුළ ඉඳලා මේ ධර්ම කාරණාව පටිච්ච සමුප්පාද න්‍යාය දක්වා අපි චුට්ට විශ්ලේෂණය කරගන්න බලමු. විමර්ශනය කරගන්න බලමු. චුට්ටක් හිතලා බැලුවොත් එහෙම මේ ලෝක සත්‍යය නිරන්තරයෙන්ම කොයිතරම් දුකයි කිව්වත් නිරන්තරයෙන්ම හොයනවා යම්කිසි ආස්වාදයක් එහෙම නැත්නම් සැපයක් කියලා යමක් මේ ලෝකෙ තුල නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා ඒ සැපයක් ආස්වාදයක් කියලා යමක් දැනෙනවා නම් මෙන්න මේක උදෙසා තමයි මේ රෝග සත්‍යෝ නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ උත්සාහ කරන්නේ වීර්යය කරන්නේ මේ සැපත ලං කරගන්න. සුවය ලං කරගන්න. සහනය ලං කරගන්න. දැන් අපි බැලුවත් වෙන මේ ලෝකයේ ඉන්න සම්මත න්‍යාය ඉඳලා ගත්තොත් අපි විවාහ වුණේ සැපයක් බලාපොරොත්තු ධර්මල්ලු හැදුනේ සැපයක් බලාපොරොත්තු ව්‍යාපාර ගෙවල් දොරවල් යාන වාහන ලං කරගත්තේ සැපයක් සුවයක් බලාපොරොත්තු දැන් අපි යුක්තක් හැරිලා බැලුවොත් එම බිඳුතුනි සැපයි කියලා ඔයත් අල්ලගත්ත දරුවෝ ගැන සිහිපත් වෙනකොට ව්‍යාපාර ගැන සිහිපත් වෙනකොට ස්වාමියා බිරිඳ ගැන සීපත් වෙනකොට බිනතුනි සැපයක් නෙවෙයි අපිට දැනෙන්නේ මහ පීඩනය. මහ පෙලීම් සාගත ස්වභාවය. මහ බරක් දැනෙන ඇතුලේ ගින්න. දැන් බිනතුනි කල්පනා කරන්නකෝ. ඒ ධර්මාල්ලෝ සැපයි කියලා ලං කරගත්තට අපි මේ ධර්මාල්ලෝ ගැන සිහිපත් වෙනකොට හිතනකොට අනාගතය ගැන මෙනෙහි වෙනකොට නිරන්තරයෙන්ම අපි ඇතුළාන්තය දැවෙනවා ගිහිල්ලා කියන බර කියන තෙරීම කියන අපි කාටවත් තේරෙන්නේ නැහැ මේ සැපයි කියන එක ඇතුලේ තියෙන්නේ මහ ගින්නක් සැප විදියට අපි මේ තුරුළු කරගෙන තියෙන්නේ මහා මිරිකු දැලක් බව මුලා අනුරාග්බව පින්නතුනි වටහාගෙන නැහැ තෝරගෙන නැහැ අපිට යම් දවසක තේරුණා නම් අවබෝධ වුණා නම් මේ ආස්වාදයන්ගේ ආදීනවය මොකද්ද කියලා එහෙම නැත්නම් මේ ආස්වාද පස්සේ ගිහිල්ලා අපිට උරුම වෙන්නේ මොකද්ද කියලා ආස්වාද විදිහට වෙස්වලා වෙන්න තියෙන මිරිඟුව මොකද්ද කියලා මායාව මොකද්ද කියලා විදතුනේ අන්න එදාට අපි මෙන්න මේ ආස්වාද සරණ කරගෙන යන ගමන නිස්සරණය කරන පැත්තට යොමු වෙනවා. දැන් අපි ගත්තොත් වෙන මේ ආස්වාදයේ කියන කාරණාව අපි භුක්ති විඳින්න යනකොට අර ධර්මානුල දුරුදාරුවෝ ගෙවල් දරවල් යාන වාහන විදියට වෙන්න කොට අපි ගාමු පින්නතුනේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියලා. පොදු කාණ්ඩයකට වෙන් කරලා. ඊට පස්සේ අපි බලන්න ඕනි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් ආස්වාද භුක්ති විඳින්න පින්නතුනි ලැබිලා තියෙනවා ඇහක් කරක් නාසයක් දිවක් ශරීරයක් කියලා ටික. දැන් පින්නතුනි අපි තෝරගන්න ඕනේ චක්කුංච පටිච්ච රූපේච උපද්දති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්ච උපාදාන මෙන්න මේ ආදි වශයෙන් පින්නතුනි විස්තරයක් වෙන්නලා තියෙනවා තථාගත බුදු පියාණන් වහන්සේ අපි බලමු මෙන්න මේ ක්‍රියාවලිය පින්නතුනි කොයි විදිහටද සිද්ධ වෙන්නේ මොන ක්‍රමවේදයකින්ද සිද්ධ වෙන්නේ කියලා. පිළිතුරු මේ කතා කරන්න උත්සාහ කරන්නේ අපි සාකච්ඡා කළා මේ ලෝක සත්වයෝ ආස්වාද කියලා යමක් ගොඩ නැගෙනවා නම් මෙන්න මෙතනටයි රැවටෙන්නේ. මෙන්න මෙතනටයි වහල් වෙන්නේ. මෙන්න මේ ආස්වාද කියලා ගොඩ නැගෙන මුලාවටයි පින්නතුනේ රැවටිලා ඊට පස්සේ තණ්හා උපාදාන භව කියන අවිද්‍යාව මුල පටිච්ච සමුප්පාද චක්‍රේ බිහිවේ. හැබැයි ආස්වාදයේ කොතනද තියෙන්නේ? කොයි විදියටද මේ ආස්වාදයේ උදා වෙන්නේ? මේ ආස්වාදයේ මොකද්ද කියලා පින්නතුනේ විමසලා බලන්න වෙනවා. මෙන්න මේ කියපු පටිච්ච සමුප්පාද න්‍යායට දැන් තෝරගමු පින්නතුනේ මේ ලේ ඇණු මස් මහල් වලින් හැදිච්ච මේ මස් ඇහැ කන නාසය දිව ශරීරයේ පින්නතුනේ නිකන් ඔහේ තිබුණට කවම කවදාකවත් ඇහැට රූපයක් ගැටුනේ නැත්තා කනට ශබ්දයක් ගැටුනේ නැත්තා නාසයට ගන්ධයක් ගැටුනේ නැත්තා දිවට රසයක් ගැටුනේ නැත්තා කයට පොට්ටබ්බයක් ගැටුනේ නැත්තම් පින්නතුනේ වේදනාවක් දරවන්න ක්‍රම වේදයක් නෑ. එහෙම නැත්නම් චක්කු විඥානයක්, සෝත විඥානයක්, ධාන විඥානයක්, දිව්‍ය විඥානයක්, කාය විඥානයක් පහළ වෙන්න ක්‍රම වේදයක් නෑ. අර මනට ධම්මයක් විදිහට යමක් ගැටෙනවා නම් පින්නතුනේ ගැටෙන්නේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හරහා ගත්ත මතක සටහනක් තමයි පිළිතුරේ මනෝ ආවර්ජන තුලින් ධම්ම විදියට ගැටෙන්නේ. එහෙනම් අපි තෝරගන්න වෙනවා මෙන්න මේ ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස වශයෙන් පිළිතුරේ ගැටීමක් සිද්ධ වෙන්නේ නැත්නම් කවම කවදාකවත් චතු විඥානයක් කියලා එකක් පහළ වෙන්නේ නැහැ. මෙන්න මේ විඥානය පහළ වුණේ නැත්නම් පිළිතුරේ ඒ තුලින් වේදනාවක් උපදින ක්‍රමවේදයක් මේ වේදනාව දැනගන්න පුළුවන් ක්‍රමවේදයකුත් නැහැ. අපි කල්පනා කරලා බලන්න ඕනේ බින්දතුනි මේ ධර්මයේ සඳහන් වේද රූපාරම්මන සද්ධාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටම්බාරම්මන කියලා කියන්නේ පින්නතුනි මේ බාහිර ආයතන ටිකට නෙවෙයි. අපි හිතනවා නම් මේ බාහිර තියෙන ආයතන වශයෙන් රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටම්ම ආයතන ආරම්භණය කියලා ඒව වෙන්නේ නැහැ පිළිතුර. ආරම්භණයක් ගොඩ නැගෙන්න නම් අනිවාර්යයෙන්ම චක්ඛා ආයතනයට රූප ආයතනය ගැටෙන්න ඕන. ඔන්න ඒ චක්ඛා ආයතනයට රූප ආයතනය ගැටෙනකොට පින්නතුනි ගොඩ නැගෙන එකට කියනවා අපි රූපාරම්මණේ එතකොට මේ ආරම්මණය කියලා කියන්නේ පින්නතුනි චිත්ත මට්ටමකට. එහෙම නැත්නම් මේ ආරම්මණය කියලා කියන්නේ පින්නතුනි මේ රූපායතනයටවත්, සද්ධායතනයටවත්, ගන්ධායතනයටවත්, රසායතනයටවත්, පොට්ටබ්බායතනයටවත් නෙවෙයි. එහෙනම් අපි තෝරගන්නවා මෙන්න මේ ඇහැට රූපයක් ගැටුණාට පස්සේ පින්වතුනි මේක ඇතුලේ මේ විඥානය පහළ වෙනකොට මේක තුල ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මොකද්ද මේ ක්‍රියාවලිය? විඥානය එකපාර පහළ වෙන්නේ නැහැ. මේ ගොඩරැගෙන ක්‍රියාවලිය තමයි පින්වතුනි රූප වේදනා සංඥා සංකාර විඥානය කියලා අපි කිව්වේ. හැබැයි අපි තෝරගන්න ඕනි පංචස්කන්ධ ක්‍රියාවලිය කියන්නේ පින්වතුනි මෙන්න ක්‍රියාවලිය. මේකේ අවසානයේ තමයි විඥානය කියන එක තියෙන්නේ. එනං ඇහැට රූපයක් ගැටිලා මේ චක්කු විඥානයේ තුලින් පින්නතුනි වේදනාවක් දනවනවා නම් දනවන්නට ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඔන්න ඕකට අපි කියනවා පංචස්කන්ධ ක්‍රියාවලිය එතකොට මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කිව්වම බිඳතුනි මෙන්න මේ ටික උපමාවක් ඇසුරෙන් බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා රූපස්කන්ධේ පෙන පිටා වේදනාව දිය කුකුලා සංඥාව නිරිඟුවා සංකාරය කේල් කරා විඥානය මායාවක් කියලා වෙනස තියෙනවා එතකොට පින්නතුනි අපි තෝරගන්න ඕනි ඇහැට රූපයක් ගැටුනේ නැතිනම් කවම කවදාකවත් පින්නතුනි රූපස්කන්ධය කියන එක ගොඩ නැගෙන්නේ නැහැ. රූපස්කන්ධය කියන එක පින්නතුනි අපි ගන්නකොට ගන්නවා මේ රූපයේ වෙන පිටක්කෝම අපි හිතනවා මේ බාහිර මේ රූප රූපායතනය අරගෙන පින්නතුනි මේක කැඩිලා කුඩු වෙලා බිඳිලා යන නිසා බෙල පිටකට උපමා කළා. හැබැයි මේක ඉදහා ගියපු ගැඹුරු අර්ථයක් තියෙනවා. මේක අපි තෝරගන්න ඕනේ. පින්වත්නි කාටවත් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල පින්වත්නි ඇහැට රූපයක් ගැටිලා ඒ තුලින් පින්වත්නි මේ පංචස්කන්ධයේ ගොඩ නැගෙන විසා ඇහැට රූපයක් ගැනීම හේතුකාරක කරගෙන පංචස්කන්ධය ගොඩනැගෙනවා මිසක් පින්නතුනි මේ බාහිර ලෝකයේ තියෙන මේ සතර මහා ධාතුන් ඇදිච්ච රූපය කියන එක විතරක් නෙවෙයි පින්නතුනි මෙතන රූප කියලා කියන්නේ හොඳට තෝරගන්නවා මේක පින්නතුනි සම්පූර්ණයෙන්ම චිත්ත චෛතසික මට්ටමේ සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි මේ පංචස්කන්ධ ක්‍රියාවලිය කියලා කියන්නේ මේක පිළිතුරුනේ චිත්තජයසික ක්‍රියාවලියක් කියන්න හේතුව ඇහැ නිකන් තිබුණාට පිළිතුරුනේ ඇහැට රූපයක් ගැටෙන තාක්කල් පිළිතුරුනේ රූපා රම්මණය කියන චිත්ත වට්ටම ගොඩ නැගෙන්නේ ඔන්න ආරම්මන මට්ටම තුලින් ගොඩ නැගෙන ක්‍රියාවලියට තමයි පිළිතුරුනේ අපි කියන්නේ රූපස්කන්ධය කියලා එතකොට මේ රූපස්කන්ධය කියන එක පින්නතුනේ මේ ක්‍රියාවලිය පංචස්කන්ධ ක්‍රියාවලිය කාටවත් දකින්නවත් අල්ලන්නවත් පුළුවන් එකක් නෙවෙයි. ඔන්න ඒ ක්‍රියාවලියටම තමයි පින්නතුනේ අපි කියන්නේ ඇහැ ඉපදීමේ ක්‍රියාවලිය. කන ඉපදීමේ ක්‍රියාවලිය. නාසය ඉපදීමේ ක්‍රියාවලිය. දිව ඉපදීමේ ක්‍රියාවලිය. කය ඉපදීමේ ක්‍රියාවලිය කියන එයා දැන් තෝරගන්නවා ඔන්න ඒ විදිහට ඇහැට රූපයක් ගැටුණට පස්සේ අපිට දනවනවා පින්නතුනි ඔය තුලින් රූපාරම්මණය. ඔන්න ඔය චිත්ත මට්ටමේ පින්නතුනේ ගොඩ නැගෙන රූපාරම්මණය තුලින් තමයි ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය ගොඩ නැගෙන්නේ. එහෙනම් අපි කල්පනා කළොත් රූපාරම්භණය හරහා ගොඩනැගෙන මේ රූපස්කන්ධය ප්‍රත්‍ය කරගෙන ඒකේ හේතුවක් වශයෙන් තමයි ඊළඟට වේදනා ස්කන්ධය ජනිත වෙන්නේ. වේදනාව හේතුකාරක කරගෙනයි සංඥාව ගොඩනැගෙන්නේ. සංඥාව හේතුකාරක ගොඩ කරගෙනයි සංකාරය ගොඩනැගෙන්නේ. සංකාරය හේතුකාරක කරගෙනයි විඥානය ගොඩනැගෙන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ මෙන්න මේ රූපස්කන්ධයේ වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාවලිය තුලින් පින්නතුනි බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා විෂයාකාර සක්කාය දිට්ඨිය කඩා ගන්න දර්ශනය. එයාගේ රූපය තුල මම ඇත. මම තුල රූපය ඇත. රූපය මමයි. මා රූපයයි. වේදනාව තුල මා ඇත. මා තුල වේදනාව ඇත. වේදනාව මමයි. මම වේදනාවයි. සංඥාව තුල මා ඇත. මා තුල සංඥාව ඇත. සංඥාව මමයි. මම සංඥාවයි. සංකාරය තුල මා ඇත. මා තුල සංකාරය ඇත. සංකාරය මමයි. මම සංකාරයයි. විඥානය තුල මා ඇත. මා තුල විඥානය ඇත. මම විඥානයයි විඥානය මමයි කියලා යම් දෘෂ්ටියක් තියෙනවා නම් පින්නතුනි මේ පටිච්ච සමුප්පාද න්‍යාය තුලින් හේතුඵල දර්ශනය දර්ශනය වෙනකොට පින්නතුනි ඔන්න ඔය දෘෂ්ටියේ කැඩෙන දර්ශන මාත්‍රයට යක් කෙනෙක්පත් වෙනවා. ඔන්න ඔය දර්ශන මාත්‍රයට පින්නතුනි පත්විච්ච නැති කිසිම කෙනෙකුට මේ බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ භාවනාවල් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ එයා අපි තෝරගම් කොයි විදිහටද අර බුදු පියාණන් වහන්සේ පෙන්නපු විග්‍රහය ඇතුලේ මේක තෝර බේරගන්න කියලා. දැන් මේ පෙළ පිට කියන එක පින්නතුනි අපි ගත්තොත් එහෙම ජලයේ යම්කිසි ආකාරයකට කැළවීම හේතුකාරක කරගෙන බුබුලු බුබුලු උඩට නලින ස්වභාවය සුදු පාටට පෙර පිළේ කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් පිළිතුනි මේ පෙර පිළ දිහා දැකලා තීරණයක් ගත්තොත් මේ පෙර පිළ කොයිතරම් වටිනවද? මේ පෙර පිළ කොයිතරම් ලස්සනයි? මේ පෙර පිළ මට ගෙදර ගිහින් තියාගන්න ඇත්නම් මේක ගෙදර ගෙනියලා අහවල් තැන තියන්න ඇත්නම් අරන් ගිහිල්ලා අහවල් අහවල් කෙනාට පෙන්නන්ට ඇත්තන් කියලා වෙනතුනේ. ඔන්න ඒ විදිහට යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් මෙන්න මේ වෙන පිට තමන්ගේ වාසගයේ පවත්ව ගන්න. තමන්ට නතු කර ගන්න. විනතුනි කවම කවදාකවත් මේව නතු කර ගන්න හිතලා. වාසක කර ගන්න හිතලා. තමන් වාසගයේ පවත්ව ගන්න කියලා හිතලා. මෙන්න මේ වෙන පිට ගෙනියන්න සැලසුම් හදනවා නම් සංවිධාන කරනවා නම් පෙළපිඩු නැගෙන තැනකට ගිහිල්ලා පිළිතුරුනි පෙළපිඩු එක්කව කරනවා නම් කවම කවදාකවත් මෙයාට පුළුවන් වෙයිද මෙන්න මේ පෙළපිඩු එක්කව කරලා ගෙනියලා පිළිතුරුනි තමන් වසඟේ පවත්තන්න අර පුළුවන්කමක් ලැබෙන්නේ නෑ ඔලොහු තෝරගන්න. එයා මේ වෙනපිට කියලා කියන්නේ පින්නතුනි අර ජලය කැළඹීම හේතුකාරක වෙලා උඩට නැගිච්ච පුස් මායාවක් විතරයි. එනම් කුස්සක් විතරයි. ඒ තුල හරයක් නැහැ. එනම් ඕක කොයිතරම් වසඟ කරන්න නතු කරන්න හැදුවා පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔන්න තෝරගන්න. ඊළඟට පෙන්නනවා මොකද්ද වේදනාව දියබුබුලා. දැන් වේදනාවත් ඒ විදිහයි. ඒතකොට දියබුබුල කියන්නේ පින්නතුනේ මොකද්ද? මේ දියබුබුල කියලා කියන්නේ ජලය යම්කිසි ආකාරයකට කැළඹිලා උඩට නැගෙන ස්වභාවය. මේක දිහා බලලා පින්නතුනි යම්කිසි කෙනෙක් තීරණය කළොත් මේක වශයෙන් ගන්න නතු කර ගන්න මේක කොයිතරම් වටිනවද? මේක ගෙනියලා පුළුවන් වෙයි ආවල් ආවල් දේ කරන්න. ආවල් ආවල් දෙන හැඩ වැඩ කරන්න. ඔය විදිහට කොයිතරම් තීරණය කරනවා මේක වසඟ කරගන්න නතු කරගන්න කරසු නැතුවට මේක කවදාකවත් කරන්න බෑ ගඩට කපන ඉනිවාගේ මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මොකද මේ මතු වෙලා තියෙන මහ කුස් දෙයක් උනෝක තෝරගන්න ඊට පස්සේ වෙනවා මොකද්ද සංඥාව මිරිඟුව දැන් මිරිඟුව කියන්නේ මොකද්ද මිරිඟුව වතුර තියනවාද වතුර නැහැ යම් කිසි කෙනෙක් මිරිඟුව දිහා බලලා තීරණය කරනවා නම් අර බොහොම අපූර්වට වතුර ටික තියෙනවා. මේ වතුර ටික ගෙනාලා පුළුවන් වෙයි මගේ කුඹුර අස්වැන්න ගන්න පුළුවන් විදිහට මේකෙන් වතුර ටික සපේ ගන්නට. පුළුවන් වෙයි ඔය වතුර ටික ගෙනල්ලා මගේ ගෙදර තියෙන ටැංකිය ටික පුරව ගන්නට. ආවල් ආවල්දී කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වතුර පොද තමන් වශයෙන් පවත්වන්නට උත්සාහ කරන වීර්ය කරන සැලසුම් කොයිතරම් හැදුවත් මේවන් ඇති පළක් තියෙනවා. කවදාකවත් මේ මිදුවේ වතුර ටික ගේන්න බෑ ඇයි? සත්‍ය වශයෙන් මිදුවේ වතුර නැති නිසා. එහෙනම් මේක කාටවත් වසඟ කරන්න නතු කරන්න පවත්ව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔන්න ඕක ඊළඟට දකින්න. සංකාරය මොකටද වෙන්නේ? කියලා අඳගෙන. ඉතින් යම්කිසි කෙනෙක් මේ කැලේ තියෙන කේරලා නම් ගෙනල්ලා කප කප මේකේ අරටුව හොයනවා මොකටද මේ ගෙහෙලකන්දෙන් මට පුළුවන් මේ ගෙදර උළුවන් ගැන ටික හදාගන්න මේස පුටු ටික හදාගන්න දැන් මෙහෙම කියලා හිතලා සංවිධානය කරලා සැලසුම් කරලා කොයිතරම් කේල් තරම් පළපලා මේ දීබඩු කුටු මේස හදන්න අරටුව හෙව්වත් පින්නතුනි පුළුවන් වේද මේ වැඩේ කරන්න? එහෙනම් කවදාකවත් මේ ගේල් කඳ තුල අරටුවක් කෙවුවට සාරයක් කෙවුවට මේක ලැබෙන්නේ නැහැ. එහෙනම් මේක අරසුන් ක්‍රියාවලියක් මේ කරන්න යන වැඩි. ඔන්න ඔබ දකින්න. ඊළඟට අපි තෝරා ගන්න මොකද්ද? විඥානය මායාව. එහෙනම් මේ මායාවක් කියලා කියන්නේ සත්‍යයකට නේ විඥානකට පෙන්නන මුලාවක්. අන්න දෙවල ගත්තා. එහෙනම් යම් කිසි කෙනෙක් ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය වසඟ කරන්න පුළුවන් දෙයක් විදිහට නතු කරන්න පුළුවන් දෙයක් විදිහට මම කරලා මගේ කරලා අල්ලගන්න පුළුවන් දෙයක් විදිහට බින්නතුනි දෘෂ්ටිගත වෙලා තියෙනවා නම් මේක මහා මුලාවක් විතරයි. මේක කවම කවදාකවත් එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. වර්ධනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒලා ඔබ තෝරගන්න. ඒලායි අම්බිසි කෙනෙක් මෙන්න මේ ක්‍රියාවලිය දන්නේ නැතුව අඳුනන්නේ නැතුව තමයි අන්නාර රූපය තුල මම ඇත. එනම් මා තුල රූපය ඇත. ඔය විදිහට ගන්න වෙයි. මේක නතු කරන්න පුළුවන් එකක් මගේ එකක් කියලා ගන්නවා. හැබැයි මේක තුල අපි තෝරගන්න ඕනේ මේ පංචස්කන්ධ ක්‍රියාවලිය ගොඩ නැගුණේ ඈන රූපයක් ගැටීම හේතුකාරක කරගෙනද නැද්ද? එහෙනම් හේතුකාරක කරගෙන හේතුවක ඵලයක් වශයෙන් මේක එතන සමුදේ වුණා. ඔන්න තෝරගන්නවා. හැබැයි පින්නතුනි මේ ඇහැට රූපේ ගැටුනේ නැත්තම් කවම කවදාකවත් මෙවැනි පංචස්කන්ධ ක්‍රියාවලියක් උපදිනවද? උපදින්නේ එහෙනම් පෙනෙනවා කියන සංඥාව එන්නේ මෙතනේ ඇහැට රුපියල් ගැටීමක් සමග ඔන්න ඔතනදී පින්වතුනි අපි ගත්තද නැද්ද පෙනුනේ මට කියලා. හැබැයි පින්වතුනි අපි ගත්තොත් මේ ලේයට මස් නහර වලින් හැදිච්චි මේ මස් ඇහැට එහෙම නැත්නම් මේ චක්කු කියන කොටසට පින්වතුනි තනියෙන් පෙනීම ගෙනලා දෙන්න පුළුවන් වුණාද? බැරි වුණාද? ඒරවල් රූප කියන කොටසට එනම් චක්කායතනයටවත් රූපායතනයටවත් තනියෙන් පෙනීම කියන කාරණාව ගෙනලා දෙන්න බැරි වුණා. එනම් චක්කුංච පටිච්ච රූපේච. එනම් මෙන්න මේ ඇහැට රූප ගැටීම හේතුකාරක කරගෙනමයි පින්නතුනි ඉපදුනා නම් ඉපදුනේ මේ පංචස්කන්ධ ක්‍රියාවලිය. එවනම් අපි දොරගත්තොත් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය ඇහැට අයිතිද? මේ ක්‍රියාවලිය රූපයට අයිතිද? මේක රූපයට අයිතිත් නෑ. එහෙනම් ඇහැට අයිතිත් නැතුව රූපයට අයිතිත් නැතුව මොකද්ද වෙන්නේ? ඔන්න ක්‍රියාවලිය ගොඩ නැගෙනවා. ඔන්න ඒ ක්‍රියාවලිය තුලින් පින්නතුනි අපිට දැනෙනවද නැත්නම් එක්ක සුඛ වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් අවසානයේ විඥානය හරහා දැනෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම පින්නතුනි මේ දැනෙන සුඛ වේදනාව දැන් අපි ගත්තොත් එකම රූපයක් අරබලා පින්නතුනි කෙනායින් කෙනාටනේ දැනෙන්නා වූ සුඛ වේදනාව එහෙම නැත්නම් දුක්ඛ වේදනාව උපේක්ෂා වේදනාව කියන මේ වේදනාව එකිනෙකාට වෙනස් වෙනවද නැද්ද වෙනස් වෙනවා එතකොට අපි තෝරගන්න වෙනවා පින්නතුනි මෙන්න මේ ධනවල වේදනාව කෙනෙකුට සුඛ වේදනාවක් වෙන්න පුළුවන් එකම රූපයක් අරන් වෙලා. තව කෙනෙකුට දුක් වේදනාවක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. මෙන්න මේක පින්නතුනි අපි ගන්නවන උපමාවක් ඇසුරේ. මේක තෝරගන්න. ඇයි මේ විවිධත්වයක් ගන්න කියලා. මේ විවිධත්වයට හේතුවක් තියෙනවා මේ නානාත්ම සංඥාවලට. දැන් මේකට හොඳම උපමාව තමයි පින්නතුනි බෙරපළුව. දැන් අපි හිතුවොත් බෙර පළුවට බින්දුතුනි අපි අතෙන් එකක් ගහනවා. ගහනකොට හඬ එනවද නැද්ද? හඬක් එනවා. කෝඩුවෙන් එකක් ගහනවා. ඒ ගහනකොටත් හඬ එනවද නැද්ද? එනවා. යකඩ කෑල්ලකින් ගහනවා. ඒ ගහනකොටත් හඬ එනවද නැද්ද? හඬක් එනවා. ඒක ප්ලාස්ටික් කෑල්ලකින් ගහනවා. එතකොටත් හඬක් එනවා. හැබැයි බින්දුතුනි මේ හැම අවස්ථාවකම එළියට ආපු හඬ එක වගේ. දැන් හඬ එකින් එකට වෙනස්ද නැද්ද? එහෙනම් අර ද්‍රව්‍යයේ තියෙන ගතියට අනුව එහෙම නැත්නම් ගුණයට අනුව නැගිච්ච හඬේ වෙනසක් තියනවද නැද්ද? නැගිච්ච හඬේ වෙනසක් තියෙනවා. ඒතකොට මේ හඬ අයිති අර ගා ගැටිච්ච ද්‍රව්‍යයටද බෙරවරුවට. ඉතින් ඒව පණවන්න බෑ. ඔන්න බෙර පළුවට අර ද්‍රව්‍ය ගැටීම හේතුකාරක කරගෙන හනක් ගොඩ දෙන්නා. එහෙනම් මේ හන පින්නතුනි කොහේ ආව ඉඳලා අරන් ආවද? ඉදිලා ගෙනාවද? ඉදිලා ගෙනාවේ කවුරු හරි මේ මොහොතේ හැදුවද? හැදුවේ නැහැ. එහෙනම් ඉබේ හටගත්තද? අනේ ඉබේ හටගත්තේ නැහැ. එහෙනම් මොකක්ද උනේ අර බෙර පළුවට අර ද්‍රව්‍ය ගැටීම හේතුකාරක කරගෙන හඬක් දැන්නේ. දැන් මේ හේතු ගැටීම නිසා උදා වීචි හඬ දැන් කොහෙන්ද දෙන්නේ? කවුරු හරි අරන් ගියා. කවුරු හරි අරන් ගියෙත් නෑ. ඔන්න ඔහු තෝරලා. පිළිතුරේ අපි දකින්න ඕනි. ඔන්න උදරණි ධර්මයේ විස්තර කරනවා විපාකා කම්මා විපාකා වත්තන්ති කියලා කොටස. දැන් අපි දකින්න ඕනි අවිද්‍යා පත්‍ය සංකාර කරලා ඊට අනුකූලව කම්ම භවයක් ඇදිලා ඊට අනුකූල විපාක වශයෙන් අද පටිච්ච සමුප්පන්නෝ જાතියක් පහළ වෙලා තියෙනවා. මේ මනුස්ස જાතියේ වින්නතුනේ අපිට ලැබිච්ච ගති රුව එකිනෙකාට වෙනස්ද නැද්ද? වෙනස්. ගති හඬ වෙනස්ද නැද්ද? වෙනස්. ගති බලක් වෙනස්ද නැද්ද? එහෙනම් ගති හඬ, ගති ගුණ, ගති බල කියන ඔක්කොම එකිනෙකට වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මේ වෙනසට හේතුව මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා නානාත්වේ නිසා මොකද්ද උනේ මෙන්න මේ જાතිය පහළ වුණත් මනුෂ්‍ය જાතියේ විඥාන නානාත්වය සකස් වුණා. එහෙනම් දැන් තෝරගන්න ඕනි. ඔන්න ඔය විදිහට දැන් අන්නාර ඇහැට රූපයක් ගැටිලා එන වේදනාව පින්නතුනි එකිනෙකාට එකිනෙකාට වෙනස් වෙන්න හේතුව මොකක්ද එහෙමනම් මෙන්න මේ විඥාන නානත්වය. ඔබ තෝරගන්නවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනි මෙන්න මේ විපාක කම්ම සම්භව කියන කොටස බින්නතුනි අපි ගන්නවා නම් ඔය දැනිච්ච සුඛ වේදනාව හෝ දුක් වේදනාව මට දැනුණා. ඒව නැත්නම් මේක දැනුනේ මට මේක තිබුණේ අමාරු දැන පණවන්න පුළුවන්ද? පණවන්න බෑ පිළිතුරු. හැබැයි මොකක්ද උනේ? ඇහැට රූපේ ගැටෙනකොට අර හේතු ලක්ෂණය එනකොට පින්නතුනි විපාකය නැగిලා. මෙන්න මේ સિદ્ધාන්තයේද කියනවා පින්නතුනි අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය. එහෙම නැත්නම් විපාක පටිච්ච සමුප්පාදය. මෙන්න මේ අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයට තමයි පින්නතුනි කියන්නේ කම්මා විපාකා වත්තන්ති. එනම් අපි තෝරගන්න ඕනේ පින්නතුනේ අර විපාකයේ කවුරු හරි පෙර ජීවිතේ ඉඳලා මෙතනට අරන් ආවද? එහෙම අරන් ආවේ නැහැ පින්නතුනේ. එනම් තෝරගන්න ඕනේ මෙන්න මේ විපාක කියන එක පහළ වෙන්නේම හේතුප්‍රත්‍යය. එනම් අර අදාළ මොහොතේ හේතු ගැටීම නිසා තමයි මේ විපාක වේදනාව කියන එක පහළ වෙන්නේ. එනම් නයිදං අත්ත ගතම් බිහිපා. නයිදං පර ගතම් ගතා. මේ වේදනාව හදපු කවුරු හරි කෙනෙක් හිටියද කවුරුවත් හිටියේ නැහැ. එනම් මේ වේදනාව ඉබේ සකස් වුණාද? ඒත් නැහැ. එනම් මම ඇදුවත් නෙවෙයි, අන් අය ඇදුවත් නෙවෙයි, ඉබේ සිද්ධ වුණත් නෙවෙයි. අන්න පටිච්ච සමුප්පන්නව මේ ක්‍රියාවලිය ගොඩ නැගුණා. එනම් එහැට රූපයක් ගැටීම හේතුකාරක කරගෙන මොකද්ද උනේ? මේ තුලින් පහළ වුණා චක්කු විඥාන ක්‍රියාවලියක් අන්න ඒක පහළ වුණේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලියකට යටත් වෙනවා. ඔන්න තෝරා ගන්නවා. ඊට පස්සේ අපි කල්පනා කරලා බලන්න ඕනි මෙන්න මේ විදිහට ඔන්න ඔතනට තමයි පින්නතුනි කියන්නේ අපි ඇහැ උපදිනවා කියලා. ඇහැ කියන එක අනිදස්සනයි, අප්පටිගයි. ඇහැටවත් අල්ලන්නවත්, දකින්නවත් පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි ඇහැ ඉපදෙනවා කියන එක. එහෙනම් ඔන්න ඔතනදී අපි බලන්න ඕනි මෙන්න මේ ඇහැට රූපයක් ගැටිලා මේ වර්ණ සංඥාව රූපාරම්මණයක් විදියට මොකද්ද වෙන්නේ? චිත්ත මට්ටමින් ගෙනියනවා රූප වේදනා සංඥා සංකාර වින ක්‍රියාවලියක් ඇතුළට දැනෙන මේ ක්‍රියාවලිය පිළිතුරු සිද්ධ වෙනකොට මේක ඇතුලේ දැන් අපි තෝරගන්න ඕනි අපි කතා කරනවා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකින් තමයි මේ එළියට මේක ගෙනල්ලා දාන්නේ. එතකොට මෙන්න මේක පිළිතුරු ඔබ අහලා ඇති අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වා වර්ජය. එතකොට ඔන්න ඔය පංචද්වා වර්ජන කියන තැනට ඇවිල්ලා තමයි චක්කු විඥාන සම්පටිච්ඡේද සංකීර්ණ උත්ප්පන යවන තදාරමණය කියලා මෙන්න චිත්තේ ගොඩනැගෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් ඔය වචන වශයෙන් පින්නතුන් යෝග කිව්වට තේරෙන්නේ අපි බලන්න ඕනේ මොකක්ද මේ අතීත භාංග කියලා මෙතන කියන්නේ. දැන් ඔන්න ඇහැට රූපයක් ගැටෙනකොට පිටතුනි අපි තෝරගන්න ඕනේ. ඒකේ තියෙනවා වර්ණ සටහන් ගොඩක්. වර්ණ මාත්‍ර ගොඩක්. අපි හිතමු ඒකේ කහ පාට, ගොළ පාට, නිල් පාට, රතු පාට වගේ වර්ණ මාත්‍ර ගොඩක් තියෙනවා. මේ වර්ණ මාත්‍ර පිටතුනි සියල්ල එකවර හඳුනගන්න බැහැ. එක චිත්තයක් තුළින් එක වර්ණ මාත්‍රයක් විතරයි හඳුනගන්න පුළුවන්. ඔන්න ඒ කහපාට කියන වර්ණ මාත්‍රය හඳුනගන්නේ හිත. එහෙම නැත්නම් ආරම්භනේ චිත්ත මට්ටම හටගෙන අතීතයට නිරෝධ වෙලා යනවා. ඊළඟට පින්නතුනි හට ගන්නවා අනිත් වර්ණ හඳුනගන්න චිත්ත. එහෙනම් දැන් අපි බලන්න ඕනේ මෙන්න මේවා පින්නතුනි හටගෙන මොකද වෙන්නේ? අතීතයේට එතන එතනම මේ ආරම්මන නිරෝධ වෙලා යනවා. හැබැයි පින්නතුනි මෙන්න මෙතනදී අපි අර පංචද්වා වර්ජන කියන තැනින් අර අතීතයට ගිය එක යන්න නොදී මොකද්ද කරන්නේ? අර භවංගයේ චලනය කරලා ආවර්ජන තුලින් මේක මතක් කරලා ඇදලා ගෙනල්ලා දෙනවා යන්නේ මනෝ ආවරණය විදිහට. එතකොට පින්නතුනි මේ කහ පාට, රතු පාට, නිල් පාට, කොළ පාට විදිහට තියෙන රූප සටහනක් එකවර කාටවත් දකින්න බෑ. ඔකයි සත්‍යය. මේක කවුරුත් මේක දකින්නව නෙවෙයි. මේකේ ක්‍රියාවලිය තෝරගන්න ඕනේ. ඔන්න ඇහැට මෙන්න මේ වර්ණ මාත්‍ර ගැටි ගැටි ගැටි ගැටි අතීතයට යන චිත්ත පරම්පරාව පිළිතුරු ආවර්ජනය කරන පටිච්ච සමුප්පාද චක්‍ර හතරක් ක්‍රියාත්මක වෙනවා. එතකොට පින්නතුනි අපි හිතන්නේ මේ එක චිත්ත විද්‍යාවක් තුලින් මේක හඳුනගන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. අඩුම ධර්මයේ පින්නතුනි චිත්ත විදි තුනක්වත් ක්‍රියාත්මක වෙන්න වෙනවා මේක හඳුනගන්න මේක ඇතුලේ ක්‍රියාවලියක් තියෙනවා. දැන් අපි තෝරගන්න ඕනි. පළවෙනිම පින්නතුනි කරන්නේ මෙන්න මේ ගත්ත මතක සටහන් ටික අරගෙන පින්නතුණිය එක දැනක එකතු කරනවා. ඇතුලේ මේ ගත්ත මතක සටහන මොකද්ද කරන්නේ? ආවර්ජනය කරනවා. ඒ ආවර්ජනය කරන ක්‍රියාවලියට කියනවා පින්නතුණි හේතු පටිච්ච සමුපාද ප්‍රත්‍ය පටිච්ච සමුපාද සම්පයුක්ත පටිච්ච සමුපාද අඤ්ඤමඤ්ඤ පටිච්ච සමුපාද කියලා. දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේ හේතු පටිච්ච සමුපාද කිව්වේ? පිළිබඳව මුලින්ම මොකද්ද වෙන්නේ? ඇහැට රූපයක් ගැටීම හේතුකාරක කරගෙන තමයි අර වර්ණ සටහන් වල මොකද්ද වෙන්නේ? ගැටි ගැටි ඒ හේතු ටික මොකද්ද වෙන්නේ? අන මනෝ ආවර්ජන ඔස්සේ ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනි ඔන්න ඔය හේතු ගැටිලා පින්නතුනි මතුවේ පටිච්ච සමුප්පන්නව මතුවේ මේ ආරම්භන චිත්ත මොකද්ද වෙන්නේ? අතීතයට යනවා. හැබැයි පින්නතුනි මෙන්න මේ අතීතයට ගිය ටික මොකද වෙන්නේ? නැවත අන්න අතනදී මොකද්ද කරන්නේ? මනෝ ద్వාරය හරහා පින්නතුනේ මතක සටහන ප්‍රත්‍ය කරගෙන යලි යලි මොකද්ද කරන්නේ? ආවර්ජනය කරලා දෙනවා. ඔබ තෝරගන්න ඕනේ. ඊළඟට මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටික සම්පයුක්ත කරනවා. ඒකට එක්කව කරනවා. එතකොට පින්නදී මේ අන්‍යමාන්‍ය කරනවා කියන්නේ මොකද්ද? මේ එක්කම කරගත්ත ටික යලි අතීතයට එතරම් මොකද්ද වෙන්නේ? ඉතිරි නැතුව නිරෝධ වෙනවා. මොකද මේ එක චිත්ත පරම්පරාවක්වත් නවතින එක මොහොතක්වත් මාත්‍රයක්වත් නැහැ. හැබැයි පින්නතුනි අපි දකින්න ඕන අවි මේ පටිච්ච සමුප්පාදයේ පෙන්නනවා අවිද්‍යාව මූල කරගත්තොත් අවිද්‍යාව පත්‍ය සංඛාරා කුසල මූල කරගත්තොත් කුසල මූල පත්‍යා සංඛාරා. එතකොට මේ අඤ්ඤමඤ්ඤ පටිසම්පාදයේ පෙන්නනවා ඔය විදිහට සංඛාර පත්‍යා විඥාන විඥාන පත්‍යා සංඛාර. ඊට පස්සේ ආයි වෙන්නනවා විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥාන. එන්නේ පෙන්නන්නේ. මේක වින්නතුනි අතීතයේ ගෙවිලා යන්නේක මොකක්ද වෙන්නේ යනි ආවර්තන ආවර්ජනය කළා මනෝද්වාරයෙන් අනේ ඇදලා ගන්නවා. ඔන්න ඔය විදිහට බින්නතුනේ පටිච්ච සමුප්පාද ක්‍රියාව ධාමයක් ඇතුලේ සිද්ධ වෙලා තමයි අන්න අතනදී චක්කු විඥානය හරහා සම්පටිච්ඡන සම්තිරණ මේ දිගේ එක්කව කරලා ගලවලා බින්නතුනේ මේකේ තීරණය එළියට දීලා වත්තප්පන කරනවා කියන්නේ මෙන්න මේ තීරණය විවස්ථාගත කරන එහෙම නැත්නම් සම්මුති කරලා සුඛ වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා වශයෙන් එළියට ගෙනල්ලා දෙන්නේ ඊට පස්සේ පෙන්නනවා ප්‍රඥා යයිසිකයේ මූලික වුණොත් මෙන්න මේ ජවන වලදී පිටතුනි රාගයට ද්වේෂයට මෝහයට කොටු වෙන්නේ නැතු පුහුජාවනේ අරවා කියන. එතකොට අර සදාරම්මන දෙකක් යනවා කියන තැනදී පෙන්නනවා සදාරම්මන වෙන්නේ නැතුව ආරම්මණය යථා පරිද්දෙන් අඳුන ගන්නවා. එනම් විදුන යවන යනවා කියලා කියන්නේ එතනදි සිද්ධ වෙන්නේ ප්‍රඥා ජෛතිකයේ මූලික වෙලා නම් පටන් ගත්තේ මේ පටිච්ච සමුප්පාද න්‍යාය දැක්කේ පිළිතුරි එතන ඉහාට අවිද්‍යාව පත්‍ය සංඛාර හදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එතනින් එහාට පිටතුනි පූජාවන යනවා කියන්නේ ඒකයි. අර විපාකයේ පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන ක්‍රියාවලියක් බව දැකලා මේක පින්නතුනේ සත්වයකට පුද්ගලයෙකුට අයිති නැති හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගිච්ච එහෙම නැත්නම් පින්නතුනේ හේතුඵල න්‍යායිකව ගොඩනැගිච්ච පටිච්ච සමුප්පන්න යාන්ත්‍රණයක් කියලා දකිනවා මේක මේ විදිහට චුට්ටක් ඔය ක්‍රියාවලිය සරල වායි ගමු මේකට මම උපමාවක් ගන්නවා පින්නතුනේ කැමරාව ඕන දැන් කැමරාව තියෙනවා මෙන්න මේ කැමරාවට පින්නතුනේ කොට වේලා ගහන්න මොකද්ද වෙන්නේ? අර ආලෝකයේ ගිහිල්ලා අර වස්තුවේ ගැටිලා මොකද්ද වෙන්නේ? ආලෝක සංඥාව ඔස්සේ ඇතුළට සංඥාව අරගෙන එනවා. අපි හිතමු මේ අර පින්ත්‍රෝලයක් කියලා. මේකේ මේක සටහන් වුණා. දැන් ඊට පස්සේ මේක සුද්ධ කරනවා එකක් කියලා එකක් කරනවා නේද? නෙගටිව් එකක් කියලා එකක් ගන්නවා. ඒකේ සටහන් විච් එක ආපස්සට මොකද්ද කරන්නේ පොසිටිව් එකට කියලා අර කඩ පිට සකස් විච් එක අනිත් පැත්තට දීලා තමයි මේ රූපය පෙන්වන්නේ. ඔන්න ඔය වගේ පින්නතුනි මේක ඇතුලේ ක්‍රියාවලියක් යනවා. ඇහැට ගැටිච්ච රූපයේ පින්නතුනි කවම කවදාකවත් කාටවත් දකින්න බෑ. අනේ මතක සටහන පින්නතුනි ඇහැට ගැටෙනකොටම ඒක අතීතයට විරෝධ වෙනවා. මොකද වර්ණ මාත්‍ර ගොඩක් තමයි ගැටි ගැටි විරෝධ වෙන්නේ. මේ ටික පින්නතුනි අර ඇතුලේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකට භාජනය කරනවා. ඒවා භාජනය කළා පින්නතුනි අර මනෝ ద్వාරය හරහා තමයි අපිට දෙනවා නම් මේ සංඥාව දෙන්නේ. ඒවනම් ඔයත් හිතන් ඉන්නවා නම් මේ බාහිර තියෙන රූපයකට කවුරුහරි බැඳෙනවා කියලා, ගැටෙනවා කියලා, පින්නතුනි මුලා වෙනවා කියලා. ඒව බාහිර රූපෙට ගැටෙන්නවා, බැඳෙන්නවා, මුලා වෙන්නවා බෑ. මොකද වේදනාව කියන එක ධනවන්නේ පින්නතුනි රූපේ නෙවෙයි. වේදනාව දනවන්නේ චෛතසික මට්ටමේ. ඔන්න තෝරගන්න ඕනේ. එහෙනම් අර විසතුනි සකස් කරන ක්‍රියාවලියට කියනවා අපි චිත්ත ක්‍රියාවලිය කියලා. එහෙනම් රූප වේදනා සංඥා සංකාර කියන සකස් කිරීම කියන තැනට එනකම් ඔන්න ගන්නවා. ඈඩ රූපයක් ගැටුනම විසතුනි විපාක වශයෙන් ඔහුගේ සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් උපේක්ෂා වේදනාවක් තියෙනවා. ඕක සංඥාව හරහා ගෙනියලා තමයි විඳින ඊළඟට සංස්කරණයක් කරන්නේ. කොතන එනකම් කියන චිත්ත මට්ටම කියලා. අනාර විඥාන මට්ටම කියලා කියන්නේ මේ ගොඩනගපු ක්‍රියාවලිය හඳුනා ගන්න මට්ටම. මේකට කියනවා චෛතසික මට්ටම. වේදනා චෛතසිකය. ඔබ තෝරගන්නවා. එහෙනම් අර චිත්තයේ උපකාර කරගෙන පින්නතුනි චිත්තයත් හා සමගම පෙරපසු නොවි පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙනවා චෛතසිකය. එහෙනම් විනෝදනි මේ ලෝකය කියලා කියන්නේ මෙන්න මේ චිත්ත චෛතසික ක්‍රියාවලිය. එහෙනම් මේ චිත්තයයි චෛතසිකයයි හරහා ධනවන මෙන්න මේ ක්‍රියාවලිය තමයි විනෝදනි ලෝකය කියලා කියන්නේ. ඔයාලු හිතනවා නම් කවුරු හරි කෙනෙක් ඈට රූපේ ගැටෙනවා මේක ඇතුලේ ඉඳලා ඒ රූපය දිහා බලාගෙන බැලුවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ පිටුතුනි. ඔන්නම තෝරගන්නවා. අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය පටව ගන්නවා මොකද්ද? මෙන්න මේ වේදනාවටම තමයි පින්නදෙන අපි දිට්ඨි සුත මුද විඤ්ඤාණ කියලා කියන්නේ. අර පෙනීම කියලා කිව්වට පින්නතුනි මේ පෙනීමක් දරගන්න වෙන්නේ දැනීම් මට්ටමකින්ම තමයි. අර වේදනාව අරාමයි පින්නතුනි මේ මතක සටහන ඔස්සේ දැනීම කියන එක දනවන්නේ. චෛතසික මට්ටමේ. ඒවල ඇතුළ කවුරුවත් කෙනෙක් බලාගෙන මේ ලෝකේ රූප දිහා බල බල හිටියේ නෑ ඒක බලන්න කෙනෙක් හිටියේ නෑ. ඔබ තෝරගන්නවා. එහෙනම් මේ බුදු දහමට විනතුනි ආත්ම හෝ අනාත්ම වාදය අයිති නැහැ. එහෙනම් සත්‍යයේ ඇත හෝ නැත නෙවෙයි. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය චිත්ත ජෛතික මට්ටමේ ගොඩ නැගෙනවා. ඔන්නෝම තෝරගන්නවා. එනම් මේ සරලවම දකින්න ඕනේ පින්නතුනි එහෙමනම් මේ විදිහට මෙන්න මේ ඇහැට රූපයක් ගැටිලා මෙන්න මේ ගොඩ නැගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය ඇහැටත් අයිති නෑ රූපයටත් අයිති නැතුව මොකද්ද වෙන්නේ අන්න අර විදිහට පින්නතුනි ගොඩ නැගිලා ඒ තුලින් වේදනාවක් ගලවනවා ඔන්න ඕකද කියන විඥානය කියලා ඒ නිසා අපි කියනවා මෙන්න මේ තුන් දෙනා එකතු වෙලා හදුවා මොකද්ද? තින්නම් සංගති පස්සෝ මේ තුන් දෙනා ස්පර්ශ වෙලා ගොඩ නැගුවා පසපච්චා වේදනා. ඔන්න සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් වේදනාව එළියට දෙන ක්‍රමවේදය. දැන් ඔයත් මෙච්චර කාලයක් ඉතින් හිටියා අපි බැඳලා තිබුණේ බාහිර රූපයකට කියලා. පුළුවන් බැඳෙන්න ඒ රූපේ බැඳෙන්න තබා පින්නතුනේ ඒ රූපේ කියලා එකක් එහෙම දකින්නවත් නැහැ. අර වර්ණ සටහන් එක්කව කරලා අර අතීතයේදී චිත්ත පරම්පරාව පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුළින් ආවර්ජනය කරලා තමයි අර මතක සටහන එළියට දුන්නේ. ඔන්න ඕන තුළින් තමයි සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් උපේක්ෂා වශයෙන් අනේ වේදනාවක් ඉපදුනේ. ඔන්න නෝන ගන්නවා. යම් ලෝකේ පිය රූපං සාද රූපං තණ්හා උපජ්ජමාන උපජ්ජති ඔන බුදුපියාණන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රිය ස්වභාවයන් මధుර ස්වභාවයන් තියෙනවා මෙන්න මේක හේතුකාරක කරගෙන තණ්හාව උපදිනවා එහෙනම් මෙන්න මේ සුඛ වේදනාව කියන එක බිඳතුනි නිරන්තරයෙන් අපි මුලාවටපත් කරන රවටන මරු මුලා ඔන්නම තෝරගන්නවා එහෙනම් බිඳතුනි මෙන්න මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියන එක අර ක්‍රියාවලිය තුලින් පටිච්ච සමුප්පන්නව ගොඩනගලා දුන්නා මිසක් ඔය දැනිච්ච දැන ගැනීම පින්නතුනේ දැනුනේ අහවල් දැනට දැනගත්තේ අහවලා කියලා පඩවන්න පුළුවන්ද? ඔන්න පඩවන්න බෑ. ඔන්න ඔක දකින්නවා. එහෙනම් ඔන්න ඔය ක්‍රියාවලියට කියනවා අපි ඇහැ ඉපදීමේ ක්‍රියාවලිය. එහෙනම් ඇහැ ඉපදින සුළුයි. ඉපිද නිරෝධ වෙන සුළුයි මිසක් මේ ඇහැ කියන එක දිගින් දිගට පවතින එකක්ද නෑ. එනම් තෝරගන්නවා. එයා කනට ශබ්දයක් ගැටෙනකොට අනිත් එක ආයතනයක්වත් ඉපදිලා තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ. එනම් ඔන්න ඔතනදී තෝරගන්න එකවර පහළ වෙන එක විඥානය. එහෙම නැත්නම් එකවර පහළ වෙන්නේ එක ආයතනයක්. එනම් ඇහක් දරාගත්ත කනක් දරාගත්ත නාසයක් දිවක් කයක් දරාගත්ත තත්වයේ පුද්ගලයේ කියලා ගන්න හරයක් මේක ඇතුලේ හොයන්න නැහැ. ඔන්නම තෝරගන්න. ඊළඟට අපි දකින්න ඕනේ එහෙමනම් මෙන්න මේක තුලින් අන්නාර ප්‍රියයි මధుරයි ආසාද ජනකයි කියලා. මෙන්න මේ පහළ වෙන වේදනාව අපි ගත්තා මොකද්ද? මේක ගත්තා අනේ මට දැනුනේ ගත්තද නැද්ද? මේ වේදනාව තිබුණේ අහවල් තැන රූපේ තමයි තිබුණේ. සත්‍යය තමයි තිබුණේ. ගන්ධය තමයි තිබුණේ. රසය තමයි තිබුණේ. හැබැයි පින්නතුනේ වෙන් කරන්න බෑ. ඒ වේදනාව කියන එක තමයි පින්නතුනේ දැනෙනකොට අන්න අර මම කියන මුලා දෘෂ්ටිය උතන උඩ නැගෙනවා. ඒව නැතුව පින්නතුනේ වේදනාව රූපේ තිබුණා හේ තිබුණා චක්කු විඥානේ තිබුණා නෙවෙයි. එහෙනම් මෙන්න මේ තුන්දෙනා එක්කව කරලා ගෙනල්ලා දීපු මුලාවා හරියට බෙර හඬ වගේ බෙර හඬ පින්නතුනි කෝටුවේ තිබුණෙත් නෑ බෙර බලුවේ තිබුණෙත් නෑ හැබැයි හඬගත්තා කොහේ හඬගත්තද කියලා කියන්න පුළුවන් කමක් නෑ ඔන්න ඔය නිසා කියේ විඥාණය මායාවක් කියලා ඔන්න ඔය ටික තෝරගන්නවා එහෙනම් මෙන්න මේ මායාව මම වශයෙන් මගේ වශයෙන් පණවන්න බෑ මෙන්න මේක මොකද්ද වෙන්නේ වේදනාව ධනවලාන හේතු නිරෝධ වෙන්නේ එතනම මොකද්ද වෙන්නේ මේක අතීතයේ ඉතිරි නැතුව නිරෝධ වෙලා යනවා. දැන් අපි මොකද්ද කරන්නේ? අන්න මේ සංසාර ගමනේ අපේ හුරුව පුරුද්ද තියෙන්නේ මේක සක්කාය දිට්ඨිය තුල ඉඳලා මැඩලද නැද්ද? මැඩලා. ඔන්න ඔතනදී ගොඩ නැගෙනවා සංකප්ප රාගය. මොකද්ද සංකප්ප රාගය? එනම් පින්වතුනි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. දැන් අපි තෝරගන්න ඕනේ. මෙන්න මෙතනදී පින්වතුනි මෙන්න මේ ගොඩනැගිච්ච ක්‍රියාවලිය තුළ පුජ්‍යල දෘෂ්ටියක් එන්නේ අපිට මොකක් නිසාද? මේක දැනුනේ මට නේද? මේක තියෙන්නේ අහවල් දැන නේද කියලා. සංකල්පිතයා ගොඩ නැගුණාද නැද්ද? අන්න ගොඩ නැගුණා. මේක මුලාවක් මිසක. මේක සංකල්පිතයක් මිසක. මේක සත්‍යයක් නෙමෙයි. එහෙනම් ඔය සංකල්පිතයේ ඔස්සේ මොකක්ද උනේ? තණ්හා වෙන්න තරම් නිර්මාණය වුණාද නැද්ද? එහෙනම් රාගයට පරිසරේ ගොඩ හැමුණාද නැද්ද? ගොඩ හැමුණා. අනේ ඒ දෙකද නැද්ද? කුජල කාමයේ කියන එකට කුජලයා සකසුනේ. එහෙනම් අපි දැක්කන නුවණින් ප්‍රඥාවේ යුක්තව වේදන මොකද්ද? පටිච්ච සමුප්පන්නව මෙන්න මේ ඇහැට රූපයක් ගැටීම හේතුකාරක කරගෙන විඥානයක් පහළ වෙලා මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා දීපු ස්පර්ශය නිසා වේදනාවක් පහළ කළා මිසක මෙන්න මේ රූපය කියන එක ඇතුලේ මම නැහැ. ඈ කියන එක ඇතුලේ මම හිටියේ නැහැ. එහෙනම් විඥානය කියන එක ඇතුලේ මම හිටියේ නැහැ. විඥානය කියන්නේ තේරු ප්‍රත්‍යයෙන් ඒ මොහොතේදී ගොඩ ගැන්වෙනවා. ඔන්නම තෝරගන්නවා. ඒ තුලින් වේදනාව ජනිත කළා මිසක අන්නේ ජනිත කරපු වේදනාව මට අයිති එකක්ෙම නෙවෙයි. කවුරුවත් හදපු එකක්ෙම නෙවෙයි. ඔන්න ඔහු තෝරගන්නවා. හැබැයි අපි මොකද්ද කළේ? මට අයිති අයිති කියලා. ඔන්න ඒ වේදනාව බදාගත්තා නම් මම වාසේ අන්න එතනදි මොකක්ද වෙන්නේ? කුජලත් ඉපදිලා අන්න වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව එහෙනම් ඔන්න ඔතනදී මොකක්ද වෙන්නේ? උපාදාන වෙලා රාග භව, ද්වේෂ භව, මෝහ භව ගොඩ නැගිලා ඊට අදාළව කම්ම භවය සකස් වෙලා මොකද වෙන්නේ? භවපත්තියේ නැවත යාමියකට අවශ්‍ය කරන අන්න විපාකයේ තුලින් ආයි කම්ම සමුදය වෙනවා. එනම් කම්මා විපාකා වත්තන්ති කියන කොටස පටිච්ච සමුප්පන්න හේතුඵල වශයෙන් ගොඩ නැගෙන මුලාවක් මිසක මෙන්න මේ ක්‍රියාවලිය ඇහැටත් අයිති නැති රූපෙටත් අයිති නැති චක්කු විඥාණයටත් අයිති නැති. හැබැයි මෙන්න මේ තුන ප්‍රත්‍ය කරගෙන ගොඩනැගෙන මාර න්‍යායක් බව දැක්කනම් අඳුනගත්තනම් මරගුණක් බව දැක්කනම් මෙන්න මෙතනදී අපිට පහළ වෙනවා දර්ශනයක් මොකද්ද? අන්නාද වේදනාවට මෙච්චරකම් තණ්හා උනේ මොකක් නිසාද? ඒක මම කරගෙන මගේ කරගෙන ආවල් දැන තියනවා කියලා පණුවගෙන. හැබැයි දැක්කනම් මෙන්න මේ වේදනාව කියන එක ඇහැ උපදීම කියන ක්‍රියාවලිය හරහා ගොඩනැගිච්ච මුලා අඳුරක් මිසක මේක මට දැනුණා මම හැදුවා නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගුණා කියන දාර්ශනය පහළ වුණා නම් මොකද වෙන්නේ? තණ්හා වෙන්නේ කොතනටද? තණ්හා වෙන්නේ කවුද? එහෙනම් ඔන්න ඔබ තෝරා ගන්නවා. එහෙනම් ඔන්න ඔතන තමයි මුජ්ජලාත්‍ය ගොඩනැගෙන්නේ පුරුෂ කාමයේ කියන එක පහළ වෙන්නේ. අන්න ඒක හේතුකාරක කරගෙන තමයි අවිද්‍යාවෙන් ලෝකේ පරිහරණය කළොත් මොකද වෙන්නේ? අන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේක පරිහරණය කළොත් ඊට අනුකූලව තණ්හා උපාදාන භව කොට නැගෙනවා. හැබැයි බින්දුතුනි පෙන්නනවා කුසල මූල පටිච්ච සමුප්පාදේ මොකද්ද තියෙන්නේ? තණ්හා උපාදාන නැහැ. එතකොට ඒකෙන් පෙන්වන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරද අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා පෙන්වන්නේ නැහැ. එතන පෙන්වන්නේ මොකද්ද? කුසල මූල ප්‍රත්‍යයෙන් සංඛාර වේ. සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියලා පෙන්වන්නේ නාම වේ. නාම ප්‍රත්‍යයෙන් සලආයතන කියලා පෙන්වන්නේ නැහැ. චට්ඨ ආයතන වේ. චට්ඨ ආයතන ප්‍රත්‍යයෙන් පස්සේ පස්සේ ප්‍රත්‍යයෙන් වේදනා. හැබැයි තණ්හා උපාදාන නැහැ. භව තියෙනවා, ජාති තියෙනවා, භව තියෙනවා. යාති තිබුණාට ජරා මරණ කියලා එකක් නැහැ. උනොම තෝරගන්න ඕනේ. මොකන්ද එහෙනම් එතන පහළ වෙන ජාතිය. දැන් එතන මොකද තණ්හාව නැතු උපාදානය නැතු පහළ වෙන ජාතිය. එහෙනම් මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ සත්‍යයෙන් මෙතනින් ඉපදිලා මැරෙන දැනට යනකම් එක පටිච්ච සමුප්පාදයක් එහෙම නෙවෙයි තියෙන්නේ. මොහොතක් මොහොතක් පාසා මොකද්ද වෙන්නේ? මේ ඇහැට රූප ගැටිලා කනට ශබ්ද නාසයට ගැටීම හේතුකාරක කරගෙන පටිච්ච සමුප්පන්නව තමයි මේ ක්‍රියාවලිය ගොඩ නැගෙන්නේ. එතන තෝරගන්න ඕනි. එතන අවිද්‍යාව නැතුව මෙන්න මේ විද්‍යාව පාර කරගත්තා මේ පංචස්කන්ධ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි දන්නවා මේ පංචස්කන්ධ ක්‍රියාවලිය ලෝකයට අයිති එකක්. හැබැයි මෙන්න මේකෙන් මිදිච්ච දවසට අන්න එතන තමයි අසංකත ධාතු කියලා දකින්නවා. මෙන්න මේ පංචස්කන්ධ ක්‍රියාවලිය මම වශයෙන් මගේ වශයෙන් අල්ලගත්තට පස්සේ තමයි පංච උපාදානස්කන්ධේ ගොඩ නැගෙන්නේ. ඔබ තෝරගන්න ඕන. එහෙනම් අසංකත ධාතුව නිබ්බාන ධාතුව කියන එකට පංචස්කන්ධය අයිතිද? පංචස්කන්ධය අයිති නැහැ. ඇහැ මාන ධර්මයි. රූපය මාන ධර්මයි. චක්කු විඥානය මාන ධර්මයි තෝරගන්නවා. එහෙනම් මේක පටිච්ච සමුප්පන්නව මාන න්‍යායට අහු කරන්න ගොඩ නැගෙන මාරුකුණ. ඔන්නෝක දැක්කනම් අපි පටිච්ච සමුප්පන්නව හේතුඵල වශයෙන් ගොඩ නැගෙනවා මිසක් කාටවත් අයිති නැති ස්වභාවයක් බව ක්‍රියාවලිය අපෝ ධර්මණය කරගත්තා නම් අන්න පංචස්කන්ධය මොකද වෙන්නේ? උපාදාන කරන්නේ මේකෙන් මිදෙනවා. එතකොට මොකද්ද අහු වෙන්නේ? අන්න එතකොට අසංකතයි. ඒ අසංකතයි කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය කාටවත් අයිති ක්‍රියාවලියක් නෙවෙයි. එහෙනම් සංකත ධාතුවේ තමයි මම කියලා එක ගොඩ නැගෙන්නේ. එහෙනම් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය පටිච්ච සමුප්පන්නයි සංකතයි. මෙන්න මේ පටිච්ච සමුප්පන්න වල සංකතෝ ගොඩ නැගෙන්න ක්‍රියාවලිය අපෝ විද්‍යා ඇසින් දකිනකොට මෙන්න මේකෙන් මිදෙනවද නැද්ද? මේකෙන් මිදෙනවා. උපාදානයේ ඉඩක් නැහැ. අන්න ඒ නිසා කුසල මූල ප්‍රත්‍යයෙන් මොකද වෙන්නේ? මේ සංකාර වෙන මේ ගොඩනැගෙන ක්‍රියාවලිය දකින්නවා. එතන අවිද්‍යාවෙන් අபிසංකාර වෙන එකක් නෙවෙයි කියන්නේ. මේ සංකාර කියන්නේ පංචස්කන්ධ ක්‍රියාවලිය ගොඩනැගෙන ක්‍රමවේදය දකින්නවා. හකස් වෙන විදිය. ඒක දැනගන්නවා. හැබැයි නාමානා දැනගන්නට නැවත විපාක පිණිස කම්ම රූප සකස් වෙන්නේ කර්ම රූප සකස් වෙන්නේ නැහැ. එහෙනම් ඒක මොකද්ද වෙන්නේ? සලායතන වෙලා එතනදී රාගයට, ද්වේෂයට, මෝහයට ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද්ද වෙන්නේ? වේදනාව තුල රාග සංපස්සජා, ද්වේෂ සංපස්සජා, මෝහ සංපස්සජා නැහැ. අර විපාක වශයෙන් ගොඩ නැගෙන යථාර්ථ වේදනාව හඳුනා ගන්නවා. එහෙනම් මොකද්ද මේ අවිද්‍යාව මූලික කරගෙන නැති නිසා තණ්හා උපාදාන නැහැ. භව තියෙනවා. මොකද්ද භව කියලා කිව්වේ? එතන රූපයක් භව, සංඛ්‍යාවක් භව, ගන්ධයක් භව, රසයක් භව හඳුනගන්නවා. ඊට පස්සේ ඒක රූප જાතියක්, ශබ්ද જાතියක්, ගන්ධ જાතියක්, රස જાතියක් වශයෙන් ඒකේ තියෙන විපාක ස්වභාවය පටිච්ච සමුප්පන්න වශයෙන් එළියට දෙනවා. හැබැයි විද්‍යාව ප්‍රත්‍ය කරගෙන නිසා මොකක්ද උනේ? තණ්හා උපාදාන වෙලා නැවත නැවත කර්ම භව සකස්නේ නැහැ. ඔකයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඔන්න ශනික පටිච්ච සමුප්පාදේ ගොඩ නැගෙන ක්‍රියාවලිය. ඔබ තෝරගන්න. එහෙනම් නිබ්බාන ධාතුව කියන එක මෙන්න මේ පංචස්කන්ධයට අයිති එකකුත් නෙවෙයි. පංචස්කන්ධයේ යථාභූත ස්වභාවය දැක්කම මොකද වෙන්නේ? පංචස්කන්ධය තුළ මමත්වයෙන් මමවාදයෙන් පණවන්න දෙයක් නොමැති බවත් මෙන්න මේක හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන ක්‍රියාවලියක් බවත් මෙන්න මේ තුන තමයි ඇහැ උපදින්නේ කන උපදින්නේ නාසය උපදින්නේ දිව උපදින්නේ කියලා දකිනවා ඔන්නම තෝරගන්නවා එහෙනම් දැන් මේ ධර්ම දේශනා කරන වෙලාවේ ඇහැයි කනයි කියන දෙක මා වේගයෙන් මොකද වෙන්නේ හිපිද හිපිද නිරෝධ වෙනවා හැබැයි මේක තප්පරෙන් ලක්ෂෙන් කෝටියෙන් පන්සුවකටත් වැඩි වේගයකින් ඉපදී ඉපදී එතන එතනම නිරෝධ වෙනවා. එහෙනම් මේ නිරෝධ වෙන වේගය නිසා අපිට මොකක්ද වෙලා තියෙන්නේ? මේක සත්‍යයේ පුජ්‍යලයක් විදිහට විද්‍යාමාන වෙලා තියෙනවා. හරියට අර ගිනි බෝලයක් අරගෙන මහා වේගෙන් කරකනකොට ගිනි වලල්ලා විද්‍යාමාන වෙනවා. හැබැයි වලල්ලා තියනවාද? වලල්ලා කාට හරි කියන්න පුළුවන් දැන් ওই ගිනි බෝලේ තියෙන උතුරු පැත්තේ වලල්ලේ නැගිලිහින පැත්තේ දැන් තියෙන්නේ කරදරනකොට. දකුණු පැත්තේ තියෙන්නේ බඩහිරේ කියලා වෙන් කරලා කියන්න බෑ. අන්න ඒ වගේ මොකද්ද වෙන්නේ? මහා වේගකින් ඇහැ ඉපදිලා නිරෝධ වෙනවා. කන ඉපදිලා නිරෝධ වෙනවා. නාසය ඉපදිලා නිරෝධ වෙනවා. දිව ඉපදිලා නිරෝධ වෙනවා. කය ඉපදිලා නිරෝධ වෙනවා. එහෙනම් අපි කල්පනා කළොත් මෙන්න මෙතනදී ලෝකයේ සමුදය වෙනවා නම් මොකද්ද ලෝකය? මෙන්න මේ පංචස්කන්ධයේ උදාවීම ලෝකය. එහෙනම් ලෝක නිරෝධය මොකද්ද? මෙන්න මේක උදාවීමත් එක්ක මොකද්ද වෙන්නේ? නිරෝධ වෙලා යනවා. හැබැයි අවිද්‍යාවෙන් යුක්තව මේක පරිහරණය කරනකොට මේ පංචස්කන්ධය මොකද්ද වෙන්නේ? මේක නිත්‍යයි සුඛයි අත්තයි කියන දෘෂ්ටියෙන් අල්ල ගන්නවා මේ තුල පුජල දෘෂ්ටියා ගොඩ නැගෙනවා. ඔන්න ඔබ තෝරගත යුතුයි. හැබැයි මේක එතන එතනම හටගෙන නිරෝධ වෙන ක්‍රියාවලියක් මිසක මේක අහවල් තැන තිබුණා. මේ ක්‍රියාවලිය අහවල හැදුවා කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙනම් සත්‍යය නම් මෙන්න මේ ලෝකේ දැකපු සත්‍යයේ පුජලයේ කියලා ගන්න තැනක් නැහැ. එහෙනම් ලෝකයේ උදා වුණා කියලා කියන්නේ පංචස්කන්ධයේ උදා වී අවිද්‍යාවෙන් ගත්තම මේක උපාදාන ස්කන්ධයක් බවට පත් කරලා අන්න අර මනසෙන් මොකද්ද වෙන්නේ අර අවිද්‍යාව සහගතව දිටි සම්පයිත්ත සිත්යේදීලා දිටිගත වෙලා මනසෙන් ගොඩනගා ගන්න සංකල්පිතව මෙවැනි ලෝකයක් තියෙනවා මේ ලෝකය දකින්නේ මම ඒක අර අවිද්‍යාවෙන් දිටි සම්පයිත්ත වෙලා මෙන්න මේ සිත් පාල වෙනවා ඊට පස්සේ මම තමයි මේ ලෝකේ දකින්නේ. මට තමයි වේදනාව දැනෙන්නේ. ආවා දැන තමයි මේ සැපේ තියෙන්නේ. අර ආවල් ආවල් රූප ඔස්සේ තමයි රූපවල තමයි වේදනාව තියෙන්නේ. අන්න ඒකෙන් මට පුළුවන් සැප ගන්න, සුව ගන්න, සාහන ගන්න කියලා අන්න මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් යුක්තව රාගකින්නේ, ද්වේෂකින්නේ, මෝහකින්නේ ගිනි ගන්නවා. හැබැයි අපි තෝරගන්න ඕනේ අර පහළ වෙන වේදනාව මම වශයෙන් මගේ වශයෙන් අල්ලගත්ත ගමම්ම කොටු වෙන්නේ කොහෙටද? අල්ලගත්ත කියන්නේ උපාදාන වුණා. උපාදාන පත්‍ය භව රාග භවට, ද්වේෂ භවට, මෝහ භවට හැදගෙන වැටුණා. ඔබ තෝරා ගන්න ඕන. අපි අන්න තණ්හා වෙන්නේම මෙද මේ ක්‍රියාවලිය යථාර්ථයේ තෝරගත්තේ නැති නිසා එහෙනම් දැක්කනම් තේරුණ ගන්න මොකද්ද මේ ආස්වාද විදියට පහළ වෙන්නේ සුවයක් සාමයක් ඒව නෙවෙයි. මේක තමයි සංසාර මර උගුල හදන තැන, වඩුවා ඉන්න තැන. ඔන්න තෝරගන්න. මේක අරගන්න ගමන් මොකද්ද වෙන්නේ මම වාසයෙන් මට දැනුණා කියලා. ඒ මොහොතේම තණ්හා වෙලා උපාදාන වෙලා අන්න කම්ම බව සකස් වෙලා අවිද්‍යාව අඳුරටම කොටු වෙනවා. අන්න තෝරගත්තා. එහෙනම් මෙන්න මෙතන තමයි අපි අහු වෙන තැන, මුලා වෙන තැන, දිටිගත වෙන තැන. ඔන්න ඕක තෝරගත්තම අපිට තේරෙනවා. මේ ලෝකේ සුවයි කියලා, සැපයි කියලා යම් කිසි දෘෂ්ටියක් තිබුණා නම් මාත්‍රයක්වත් මේ ලෝකේ සුවයි කියලා, සැපයි කියලා, සාහනයයි කියලා ගන්න තරම් දෙයක් නැහැ. මේ තියෙන්නේ මොකද්ද? ඔන්න ඔතනින් මොකද්ද වෙන්නේ? මේක පටිච්ච සමුපාද වශයෙන් දැක්කේ නැත්නම් කුජලත්වය ගොඩ නැගිලා එකලීම තණ්හාවට උපාදානයට අහු වෙලා රාග ගින්නට, දේශ ගින්නට, මෝහ ගින්නට කොටු වෙනවා. එහෙනම් රාග, දේශ, මෝහ වලින් මොකද වෙන්නේ? අන අවිද්‍යාවයි, තණ්හාවයි, කම්මයි, ආහාරයි, නිබ්බන්දි ලක්ෂණයයි. ඔන්න උදේවැය තෝරගන්න දැන අවිද්‍යා සමුදයෝ, රූප සමුදයෝ වේදනා සමුදයෝ අවිද්‍යා සමුදයෝ රූප සමුදයෝ තණ්හා සමුදයෝ රූප සමුදයෝ කම්ම සමුදයෝ රූප සමුදයෝ ආහාර සමුදයෝ රූප සමුදයෝ නිබ්බාති ලක්ෂණ සමුදයෝ රූප සමුදයෝ දැන් අපි තෝරගන්න ඕනේ මේ පංචස්කන්ධය උපාදාන ස්කන්ධයක් බවට පත් වෙන ක්‍රමවේදය වෙනවා කියනවා. ඔන්න ඔතනදී අපි තෝරාගත්තේ යුතුයි. අවිද්‍යාවෙන් මේක පරිහරණය කළොත් ඒත් එක තණ්හාව උදා වෙනවද නැද්ද? තණ්හා උදා වෙන්න හේතුව තමයි අවිද්‍යාසහගත වැරදි දෘෂ්ටිය. මේ පංචස්කන්ධයේ උදා වීමේ ක්‍රියාවලිය මම වශයෙන්, මගේ වශයෙන්, මම සිද්ධ කළා, මට පෙනුණා, මට ඇහුණා, මට දැනුණා කියන මුලා දෘෂ්ටියෙන් ගන්න එක. හේතුඵල වශයෙන් දකින්නේ නැති එක. අනේ අවිද්‍යාවෙන් පරිහරණය කරනකොට ඒක හේතුකාරක කරගෙන තණ්හාව උදා වෙනවා. අර තණ්හාව හේතුකාරක කරගෙන මොකද වෙන්නේ? පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර වලින් කම්ම සකස් වෙනවා. ඔන්න ඕකට ඊට පස්සේ දිගින් දිගට මේ කර්මය පෝෂණය කරන්නට ආහාර දීලා දීලා නිබ්බාන්ති ලක්ෂණය තුලින් මොකද වෙන්නේ? විඥාණයට ආහාර දීලා විඥානයේ ක්‍රමක්‍රමයෙන් මෝරලා කර්ම විපාක தത്വෙටම අන්න යලි જાතිය පාල කරන தത്വෙටම පත් කර ගන්නවා. ඔන්න ඔතනදී රාග ගින්නේ, ද්වේෂ ගින්නේ, මෝහ ගින්නට කොටු වෙලා ඔන්න ඔය තණ්හාවට මැදි වෙලා අවිද්‍යාවයි, තණ්හාවයි, කම්මයි, ආහාරයි, නිබ්බාන්ති ලක්ෂණය ඇතුළින් මෙන්න මේක උදාහරණ ගත්තොත් මොකද වෙන්නේ? ඊට අනුකූලව මොකද වෙන්නේ? ජාතියක් ලබන්නම වෙනවා. එනම් ඊට පස්සේ ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ව්‍යාධි ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස් ගිනි, උපායාස ගිනි කියන 11 ගින්නටම කොටු වෙනවා. එනම් ගින්නට කොටු වෙලා ගෑගහලා ඵලයක් නැහැ. එනම් මතු මතු මෙන්න මේ ගින්න උරුම කරගන්න හේතුව යන්නේ වෙන්නේ මේ මොහොතේද නැද්ද? මෙන්න මේ මොහොතේදී අපිට දැනෙනවා නම් දුක් ජාති ජරා ව්‍යාධි මරණ ගින්නෙන් අපි පෙළෙනවා නම් මේ පෙළෙන්න හේතු හදලාද නැද්ද තියෙන්නේ. ඒකේ කම්ම විපාක වශයෙන් ලැබෙනවා. ඒකට අහලා දුන්නා වැඩින්න වැඩක් නැහැ. එලා යලි යලි ජාතිය පහල කළා. මෙන්න මේ 11 ගින්නට වැටෙන්න තියෙන හේතුව ගොඩ නැගෙන්නේ මෙන්න මේ මොහොතේ බව දැකලා. අනේ හේතුව උදා කිරීම නිරෝධ කළොත් මොකක්ද වෙන්නේ? අනේ ඵලය නිරෝධ වෙලා යනවා. කියලා තෝරගන්න ඕනේ. මේ ජාතිය කාගේද? ජාතිය කාගේවත්ම නෙවෙයි. එනම් මේ ජාතිය තෝරගන්න ඕනි භවය ප්‍රත්‍ය කරගෙන ජාතිය සකස් වෙලා තියෙනවා. එනම් භවය කාගේද? එනම් උපාදාන පත්‍ය භව. එනම් උපාදානයේ ප්‍රත්‍ය කරගෙන භවය සකස් වෙලා තියෙනවා. උපාදානයේ කාගේද? කාගේවත් එහෙනම් තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන ගොඩ නැගුණා. එහෙනම් තණ්හාව කාගේද? එහෙනම් වේදනාව ප්‍රත්‍ය කරගෙන තණ්හාව ගොඩ නැගුණා. ඔන්න ඔය ආදී වශයෙන් අපි තෝරගෙන ගියොත් ජාතියවත් ජරාවවත් ව්‍යාධියවත් මේකක්වත් තණ්හාවවත් උපාදානයවත් කාටවත් අයිති එකක්ද? අයිති එකක් නෙවෙයි. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි මේ ක්‍රියාවලිය ගොඩ නැගෙන්නේ. අන්න එතකොට අපිට හිතෙන්න පුළුවන් මෙන්න මෙතනදී අපි නිතර කියනවා නේද? යම් කිසි කෙනෙකුට මම කියනවා කිසිවක් කිසියෙකුට හිතලා කරන්න බෑ කියලා. ඇයි හිතලා කරන්න බෑ කියලා කියන්නේ? ඔබ හිතනවා නම් මේ ඇවිදිනවා කියන එක, කනවා කියන එක, බොනවා කියන එක, නිදිනවා කියන සතර සතිපට්ඨානය තුල ඇවිදිනවා ඇවිදිනවා කියලා ගිය ගිය හිටියට වැඩක් නැහැ. නිදියනවා නිදියනවා කියලා ඉන්දියාවට වැඩක් නැහැ. එහෙනම් දැන් නැගිටලා හිටගත්තා කියලා හිත හිතා ගියට වැඩක් නැහැ. ඔබ තෝරගන්න ඕන. එහෙනම් බත් එක අරගෙන අනනවා අනනවා කනවා කනවා හපනවා හපනවා ගිලිනවා ගිලිනවා කියලා. මොකද මේ ඉස්මුරුත් වෙනකන් අර බත්පත ගිල්ලට නිවන් දකින්නේ එහෙම නැහැ. දකින්න වෙනවා මේක පටිච්ච සමුප්පන්න ධර්මයක් බව ඔන්න තෝරගමු. එහෙනම් අපි හිතනවා නේද? අපි අරන් තියන මුලා දෘෂ්ටිය මේ ඇවිදිනවා කියන එක හිතලා තමයි කරන්නේ. ඒ විද්‍යාව කියන්නේ මොකද්ද? ඔක්කොම හිතලා කරනවා. හිතලා තමයි කරන්නේ. මේක ඇතුලේ කරන කෙනෙක් ඉන්නවා. හැබැයි කරන කෙනෙක් ඉන්නවවත් නැතුවවත් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ගොඩනැගෙනවා කියලයි අපි දකින්න ඕනේ. දැන් හිතමුකෝ මෙන්න මෙහෙම ඔබට යම්කිසි හිතක් පහළුනේ නැත්නම් යම් ක්‍රියාකාරීත්වයක් කරන්න පුළුවන්. කරන්න බැහැ නේද? එහෙනම් අපි දකින්න ඕනේ මේ ක්‍රියාකාරීත්වය කියන්නේ ඵලය. එහෙනම් මොකක් හේතු කරගෙනද මේ ඵලය ජනිත උනේ? චිත්තයක් ගොඩනැගීම හේතුකාරක කරගෙනයි මේ ඇවිදිනවා කියලා හිතා ගොඩනැගුනේ නැත්නම් ඇවිදින්න පුළුවන් බෑ. එහෙනම් අපි බලන්න ඕනේ ඇවිදිනවා කියලා හිතා පහළ වෙන්න නම් ඒකාන්ත වශයෙන් මොකද වෙන්නේ? හේතු ඵල වශයෙන් පටිච්ච සමුප්පන්න වේ හිත පහළ වෙන්න ඕනේ. දැන් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තියෙන තාකල් මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා නවත්තන්න පුළුවන්ද? විද්‍යාව පහළ නොවෙනකම් පෙළෙන දර්ශන මාත්‍රයට පාට නොවනකම් මොකද වෙන්නේ? අර අකුසල ගුණ සිත් පරම්පරාවන් ඉපදෙනවා. කවුරුන් බලෙන් හදා ගන්නවද? බලෙන් හදන්නේ. ඔබ තෝරගන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඊට අනුකූලව මොකද වෙන්නේ? හේතුඵල න්‍යායිකව සිත් පරම්පරාව ගොඩ නැගෙනවා. එහෙනම් අපි අවිද්‍යාව දැරේ ඉන්න නිසාද නැද්ද? ප්‍රාණඝාතයට කාම මිත්‍යාචාරයට අදත්තාදායට මේ කියන දස කම්මපතේට අහු වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අපි හිතනවා මොකද්ද? මෙන්න මේ ගොඩ නැගෙන පටිච්ච සමුප්පන්න හේතුඵල න්‍යායට මමේ කැඳේ. ඒක දකින්නේ මම. ඒක අහන්නේ මම. ඒක දැනෙන්නේ මට. ඔන්න ඔය දෘෂ්ටියෙන් මුලා වෙලා ගත්තාම අර සතු මරලා මට ආස්වාද ගන්න පුළුවන් වෙයි. මගේ දිව විනවන්න පුළුවන් වෙයි. කන විනවන්න පුළුවන් වෙයි. දිව විනවන්න දිව දැකලවත් තියෙනවා. දැකලත් නෑ අල්ලලත් නෑ. එහෙනම් දැකපු නැති අල්ලපු එකක් නැති එකක් විනවන්න පුළුවන්. එහෙනම් ඇයි දැකලා නෑ අල්ලන්න බෑ කියන්නේ. මේක පටිච්ච සමුප්පාදව ගොඩ නැගෙනවා මිසක් කාමවත් කවුරුත් හදනවා නෙවෙයි. ඔන්නම තෝරගන්න. එනම් යම් කිසි මොහතක මොකක් හෝ උපේද ගත කුණ්‍යතාවක් නිසා ඒකේ හේතු ඵලයක් වශයෙන් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මයක් ශ්‍රවණය වෙලා ඒ තුලින් යෝනිසෝ මනසිකාරයේ පිහිටලා ධම්මානුධර්ම ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා මිසක අන්න ඒක හේතු කාරක කරගෙන මිසක විද්‍යාව පහල කරගන්න බෑ අනේ විද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි ඊළඟ මොකද වෙන්නේ? තණ්හාව කියන එක නිරෝධ වෙන්න අවශ්‍ය කරන ප්‍රඥා චෛතසිකේ පහළ වෙන්නේ. දැන් අපි බලන්න ඕනේ. පෙබාසර විදම් වික්කවේ චිත්තං ආගන්තුකේ උපකිලිටේන උපකිලිට්ටා මොකද මේ පෙබාසර හිත කියලා කිව්වේ. හොඳට තෝරගන්න ඕනේ. මේ පෙබාසර මට්ටම කියලා කියන්නේ ඔන්න අරිහත් ඵලෙ ඉත්තේ එහෙම නැත්නම් ප්‍රඥා යයිසිකේ. ඒ නැත්නම් පොඩි ධර්මයේ උපදිනකොට තියෙන හිතට එහෙම නෙවෙයි පෙපාසන හිත කිව්වේ. එහෙනම් ඔන්න ඔය පෙපාසන මට්ටම කියන එක අඳුනගන්නේ චෛතසිකයකින් නිසා තමයි අපි ප්‍රඥා චෛතසිකය කියලා එකට හඳුන්වන්නේ. හැබැයි ප්‍රඥාව චෛතසිකයක්ම නෙවෙයි. චිත්ත චෛතසික රූප විභාණවල එහෙනම් මේ නිබ්බාන ධාතුවට අසංකත ධාතුවටයි ප්‍රඥාව අයිති. හැබැයි ප්‍රඥාව මෙහෙවන්න චෛතසිකයා පාවිච්චි කරන්නට වෙනවා. ඒ නිසායි ප්‍රඥා චෛතසිකය කියලා කිව්වේ. එහෙනම් තෝරගන්න ඕනේ. ඔන්න ඔතනදී බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. මේ ප්‍රවාසල විධම් වික්‍රේ චිත්තා ආරම්භකේ උපකිලිටින උපකිලිට්ටා කියන කාරණාවේ යථා භූත ස්වභාවයෙන් නොදත් අසුදව පුතඥයාට චිත්ත භාවනාව පණවන්නේ නැහැ කියලා. ඒ චිත්ත භාවනාව පණවන්නේ නැහැ කියන්නේ. මෙන්න මේ නිබ්බාන ධාතුව මොකද්ද කියලා දර්ශනය කරගත්තේ නැති කිසිම කෙනෙකුට මෙන්න මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. විදර්ශනාව කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඔන්න ඔය දර්ශන මාත්‍රය මතුනොත් විතරයි ඔය දර්ශනේ ඔස්සේ ඉඳගෙන ඉතරාට යන්න පුළුවන්. ඕක තෝරගන්නවා. එහෙනම් අපි ගත්තොත් මේ ඇවිදිනවා කියලා නිකන් කිව්වට වැඩක් නැහැ. අපි බලන්න ඕනේ මේ ඇවිදිනවා කියන ක්‍රියාවලිය ගොඩනැගෙන්න මූලික වෙලා තියෙන්නේ මොකද්ද? අර පටිච්ච සමුප්පන්න ඔය ගොඩනැගුණා නිසා සත්‍යයෙන් කැවිදිනව නෙවෙයි. කුජලයෙන් කැවිදිනව නෙවෙයි. ඔබ තෝරගන්නවා. පටිච්ච සමුප්පන්නව තමයි මේ ඵලය බිහි වුනේ. එහෙනම් අපි කල්පනා කරලා බලුවොත් දැන් ඇවිදගෙන ගිහිල්ලා අර අහවල් දෙන රූපයක් තියෙනවා ඒකෙන් පිනව ගන්න පුළුවන්. පුළුවන් නේද? එහෙනම් ඒ රූපේ වේදනාවකුත් නැහැ. එහෙනම් මේ ගිහිල්ලා පිනව ගන්න මේක ඇතුලේ කෙනෙකුත් නෑ මේක පටිච්ච සමුප්පන්නෝ එතන එතනම හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගි නැගි එතන එතනම නිරෝධ වෙන මායාවක් විතරයි. මිලිඟුවක් විතරයි. මුලාවක් විතරයි. ඔන්නම තෝරගන්නවා. එහෙනම් දැන් මෙන්න මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉන්නවද රූප දැකපු, ශබ්ද අහපු, ගන්ධ විඳපු, රස විඳපු, ස්පර්ශ විඳපු හැබැයි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් තිබුණා. මෙතුවා කාලයක් මේක මම වශයෙන් මගේ වශයෙන් පනවගෙන අවිද්‍යාව දැලට කොටු වෙලා අන්නේ අවිද්‍යාව හේතු කාරක කරගෙන මොකක්ද වෙන්නේ? අන්න අර දිටිගත සම්පයුක්ත දිටිගත රිප්පයුක්ත ආදී වශයෙන් අකුසල මූලික සිත් පරම්පරාවල් ගොඩනැගෙන ගී තණ්හාව ඉපදී ඉපදී අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයට කොටු වෙවි කොටු වෙවි මොකක්ද උනේ මෙවැනි සංසාර ගමන ජනිත වුණා ඔබ තෝරගන්න එහෙනම් මේ දර්ශන මාත්‍රයට පත් වුණාම තේරෙනවා අතීතයේ මම වශයෙන් ගන්න සත්‍ය පුජ්‍යලේ කිටියේ නැහැ. වර්තමානයේ මම වශයෙන් දාන්න සත්‍ය කුජලයක ඉන්නවා නෙවෙයි. අනාගතයේ මෙතන යන්න සත්‍ය කුජලයක ඉන්නවා නෙවෙයි. හැබැයි අවිද්‍යාවෙන් ලෝක පරිහරණය කළොත් කම්ම භවයක් සකස් වෙලා ඊට අනුකූලව පටිච්ච සමුප්පන්න වශයෙන් જાතියක් පහළ වෙනවා. ඔබ තෝරගන්න ඕනේ. එහෙම නැතුව මෙතන ඉඳලා අතනට සත්වයේ කුජලයේ යනවා නෙවෙයි. පටිච්ච සමුප්පාදම මොකද්ද වෙන්නේ? අවිද්‍යා දෘෂ්ටියන් පරිහරණය කරන තාක්කල් එකිනෙකට එකිනෙකට අන්නේ අවිද්‍යා දෘෂ්ටිය හේතු ප්‍රත්‍යයෙන් ගැළපි ගැළපි අවිද්‍යාවෙන් සකස් වෙන කර්ම සකස් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ජනිත කරනවා. එනම් තෝරගන්නවා. එනම් ප්‍රඥා ජනිතිකය කියන්නේ ලෝකෙට අයිති එකක්ද? චෛතසිකය ලෝකෙට අයිති. ප්‍රඥාව ලෝකෙට අයිති නෑ. එහෙනම් මෙන්න මෙතනදී තෝරා ගන්නවා. මෙන්න මේ මුලා අඳුර සහ මුලින්ම විඳලා මෙන්න මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ප්‍රත්‍යක්ෂ කරගත්ත අරියදුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් මහරහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් අනේ මහරහතන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන තියලා මොකද්ද මේක තුල පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් මිසක අල්ප මාත්‍ර සංඥාවක්වත් යමෙක් කරනවා කරවනවා නොවන බව මේ හිත පවා එනම් මේ කනවා කියන එක බොනවා කියන එක නිදිනවා කියන එක ඇවිදිනවා කියන එක මේ එකක්වත් කවුරුත් හිත හිතා කරනවා හැම නෙවෙයි මේවා ඵල ටික ඊට කලින් හිතක් ගොඩ නැගෙනවා නම් හිත නිතරම ගොඩ නැගෙන්නේ හේතු ප්‍රත්‍යය එනම් නිවන පැත්තට යොමු වෙන්න හිතක් ගොඩ නැගෙනවා නම් ගොඩ නැගෙන්නේ විද්‍යාව පහළ වුණාට පස්සේ අන්නේ ප්‍රඥා චෛතසිකයේ තුලින් අන්නේ නිවන පැත්තට යොමු කරනවා. අන්නේ ප්‍රඥා චෛතසිකයේ මූලික කරගෙන අන්නේ ඒ තුලින් නිවන පැත්තට යොමු කරන චිත්තය පහළ කරනවා. එහෙනම් මේ භාවනාව කියන එක හතර ඉරියව්වෙන්ම කරන්න පුළුවන් එකක්. ඔබ තෝරගන්න. එහෙනම් භාවනාව කියලා අමුතුවෙන් කරන්න එකක් නැහැ. ඒකයි දර්ශනේන පහතබ්බයා භාවනාය පහතබ්බා. එහෙනම් මෙන්න මේ දර්ශන මාත්‍රේ වැටුනේ නැත්නම් භාවනාවෙන් ප්‍රහීන වෙන්න තියෙන එක ප්‍රහීන වෙන්නේ නැහැ. එහෙනම් යම් කෙනෙක් කොයිතරම් ඉඳගෙන භාවනා කරන්න හැදුවා මේක කරන්න බෑ. මේ මූල දර්ශනය හේතුඵල න්‍යාය පටිච්ච සමුප්පාද දර්ශනය අහු වෙලා නැත්තා. මෙන්න මේක යම් කෙනෙකුට අහු වුණා නම් අන්න එදාට එයාට ප්‍රඥා චෛතසිකය පහළ වෙනවා ප්‍රඥාව පුරුරකම වෙලා මොකද වෙන්නේ මෙන්න මේ නිවන පැත්තට මෙහෙවන සිත් පරම්පරාව ඒ තුලින් ගොඩ නැගි නැගි ගොඩ නැගි නැගි අන්න නිවීම සැනසීම දක්වාම ප්‍රඥා චෛතසිකයෙන් අරගෙන හැබැයි සාමුලින්ම නිවන සාක්ෂාත් කරාම චෛතසිකයන් ලෝකයට අයිති එහෙනම් අරිහත් ස්වභාවය කියන්නේ සාමුලින්ම ලෝකයෙන් මිදිච්ච තැන. හැබැයි ලෝකයා දකිනවා මොකද්ද? අරියතුන් වහන්සේ පෙළෙනවා. රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ විඳිනවා, රස විඳිනවා. එහෙනම් මේ රාහත්ුනා රාහත්ුනා කියලා කියන්නේ දැනෙන වේදනාවේ මොකක් හරි වෙනසක් කරාද? වේදනාව වෙනසක් කලේ නැහැ. අද අපි හිතමුකෝ අන්න විපාක වශයෙන් මේ මනුස්ස භවයට අදාළ කම්ම භවයේ ගෙවෙනකම් ප්‍රඥා චෛතසිකයේ මෙහෙवला ලෝකයට හිතසුව පිණිස සාන්තිය පිණිස හරියතුන් වහන්සේ කටයුතු කරනවා මිසක අර ලෝකයේ තුල කටයුතු කරනවා නොවේ එහෙනම් හරියතුන් වහන්සේ කය පවත්වන්නේ මොකටද මේ ලෝකයට යහපතක් කරන්න වෙන මොකටවත් නෙවෙයි ඔන්න ඔබ තෝරගන්න ඕනේ එහෙනම් එතනදී අපි බලන්න ඕනේ අරියක් වෙන්න කලින් දැන් අපි හිතමු කුංචි කාලේ ඉඳලා දැන් අපි තෝරගෙන තියනවද නැද්ද අහවල් අහවල් ආහාරය ප්‍රියමනාපයි කියලා තෝරගෙන තියනවනේ කුංචි කාලේ ඉඳලා කවුරුත් කියලාද තෝරගත්තේ දිවට රසේ ගැටිලා ඒකෙන් ආපු විපාක වේදනාවේ මොකක්ද උනේ ප්‍රියයි අප්‍රියයි කියලා කොටසක් වෙන් කරගෙන හිටියා දැන් අපි හිතමු ඔන්න දෙන්නෙක් ඉන්නවා. දැන් මේක උපමාවක්. කෙනෙක් ඉන්නවා අලවලට බොහොම ප්‍රියයි. කියන අල ප්‍රියයි යාට ස්වභාවය. ඒතර බෝන්චි අප්‍රියයි. තව කෙනෙක් ඉන්න යාට බෝන්චි ප්‍රියයි. අල අප්‍රියයි. දැන් මේ වේදනාව කියන එක දැන් අල කනකොට දැනෙන වේදනාවේ තමයි මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය දැනෙන්නේ. අප්‍රිය ස්වභාවය දැනෙන්නේ. ඒතර අලවල කියන රසය එකයි. බෝන්ජි වල තියෙන ද්‍රව්‍යයට අනුකූල දැනෙන දේ එකයි. හැබැයි මොකක්ද වෙන්නේ? විපාකයට අනුව මොකක්ද වෙන්නේ? නානාත්ම සංඥාවට අනුව මේක වෙනස් වෙනවා. දැන් අරිහත් වෙනවා මේ දෙන්නම්. නිවන් දැකලා. හැබැයි අරිහත් උනායි කියලා අර දැනිච්ච එකේ මොකක් හරි වෙනසක් වෙනවද? නැහැ. එහෙනම් අරිහත් උනායි කියලා අර අප්‍රිය වෙන්නේ නැහැ, බෝධි ප්‍රිය වෙන්නේ නැහැ. එහෙනම් අල ලැබුණයි කියලා දුකකුත් නැහැ. බෝධි ලැබුණයි කියලා සතුටකුත් නැහැ ඒක දකින්නවා මේ වේදනාව කාටවත් දැනෙනවා නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන ලෝකෙට අයිතිකම් බව දැකලා එනම් ඇහැ මාන ධර්ම බව රූපේ මාන ධර්ම බව චක්කු විඥාණය මාන ධර්ම බව එනම් මේ ලෝකයේ ඉන්න සියල්ලම මාරයට අයිති මාරණියාව බව දැකලා ඒකෙන් මිදිලාද නැද්ද ඒකෙන් මිදිලා එහෙනම් රස තෘෂ්ණාවෙන් ආහාර ගන්නෙ රස තෘෂ්ණාවෙන් ආහාර ගන්නෙ නෑ ඔබ තෝරගන්න ඕනේ ඒරාන දැනෙන දැනීම වෙනස් වෙලාද වෙනස් වෙලා නෑ මාත්‍රයක්වත් ඒක එහෙමමයි ඒක නොදැනෙන්න නම් සංඥා නැතිව යන්න ඕනද නැද්ද ඔන්න අපි මොකද්ද කරන්නේ දැන් නිවන් දකින්න කියලා සංඥා නැති කරන්න අසංඥයකට හිත කියලා මොකද්ද කරන්නේ බොහෝ පිරිසක් අර එන්නා වූ ආරම්මන වලට එන්න දෙන්නේ නැතිව එයි එයා දන්නේ නැහැ මෙන්න මේ දැනෙන විපාක වේදනාව පටිච්ච සමුප්පන්න හේතුඵල ධර්මයක් බව නොදන්න කම නිසා යාම හිතනවා වේදනාව දැනුණොත් තමයි ගැටලුව තියෙන්නේ එදා බුද්ධ කාලේ කලින් හිටපු බමුණෝ සංග කලේ මොකද්ද කලේ වේදනාවේ තමයි ගැටලුව තියෙන්නේ කියලා. මොකද්ද කියලා මේ සිනිඳු සේල අතහැරියා. ඇඳුමුත් අතහැරියා. කනකොන එකත් අතහැරියා. රළු ගොළුසු ආහාර ගන්න පටන් ගත්තා. කොහොම වල දාගෙන ආහාර ගත්තා. එයි මේ. අර ආහාරයේ තියෙන රසය දිවට වැටිලා විපාක වශයෙන් විඥානයේ තුලින් පහළ කරන වේදනාවේ ප්‍රිය ස්වභාවයක් තියෙනවා මේකට බය වෙලා හැබැයි බුදුන් වහන්සේ කිව්වද පෙනින්න භෝජනයෙන් දන් දෙන්න එපා කියලා. කිව්වේ නැහැ. එනම් මනුස්ස ජාතියට අනුකූලව ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙන ප්‍රණීත එකක් තියෙනවා. ඒකේ විපාක අනුව ජාතියට අනුව පහළ වෙන එකක්. මේකම උපමාවකින් විස්තර කරන්නා. තෝරගන්න. දැන් රහතන් වහන්සේ කෙනෙක් ඉස්සරහට ගෙනල්ලා දෙනවා. මොකද්ද? දවස් 5ක් උණු වෙච්ච ආහාරයක් එක්ක මලකුණුකුත් දාලා ගෙනල්ලා දෙනවා. දැන් එතකොට උනාදී ඉදිරියට ගේනවා අර ප්‍රණීත භෝජනය මේ මොහොතේ සකස් කරනවා. උනාදීන් ඇහුවත් මෙන්න මේ භෝජන දෙකේ ප්‍රිය ස්වභාවයක් තියෙන්නේ මේ භෝජනයේද මේ භෝජනයේද කියලා. ඒ ආර්යතුන් වහන්සේ ඔබ හඳුනා ගන්නවද නැද්ද? සංඥා නැති කරලා නැහැ. මනුස්ස ජාතියට අනුකූලවම තමයි කම්ම භවයේ තියෙන විපාක පිණිස හරියක් කියන ස්වභාවයට භවයක් නැහැ. එනම් උපපති පටලාවේ භව පටලාවේ දෙකම ඉවරයි. එනම් භව පටලාවේ උපපති පටලාවේ දෙකම සිඳිලා නම් අතනදී මොකද තියෙන්නේ? ප්‍රඥා චෛතසිකයේ මෙහෙවලා අන්න සහ මුලින්ම අවිද්‍යාව අනුසේ වශයෙන්ම දුරු වෙලා තියෙන නිසා අවිද්‍යාවට අනුකූලව හිතක් ගොඩ නැගෙන්න හේතු නැහැ. හේතු නිරෝධ නිසා මොකද වෙන්නේ? ඊට අනුකූල ඵලයක් යන්නේ එන්නේ නැහැ. එනම් දැනෙන ප්‍රිය ස්වභාවයේ අප්‍රිය ස්වභාවය වෙනසක් ඒක එහෙම තමයි. හැබැයි ප්‍රියයි කියලා සතුටකුත් නැහැ. අප්‍රියයි කියලා දුකකුත් නැහැ. සතුට වෙන්න දුක හටගන්න තිබුණු සියලු කාරණා ඉවරයි. එනම් ලෝකයේ තියෙන උපේක්ෂාව ආර්යයන්ට තියෙන උපේක්ෂාව නැහැ. ආර්ය උපේක්ෂාව කියන්නේ දුක වේදනාව දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුනම දකින්නේ ආරි උපේක්ෂාවෙන් දුකාව දුකාව උපේක්ෂාව ඒ තුනම මොකද්ද? කාටවත් අයිති ධර්මයක් නෙවෙයි. අන්නා අසංගත කියන නිපාන ධාතුවේ ඉඳලායි හරියටම වාන්ති තීරණය ගන්නෙ. හැබැයි ලෝකයා දකින්නවා ඒතකොට මොකද්ද? ඔය ආහාර දෙක දුන්නාම ගෙනල්ලා හරියටම වාන්ති ඔය දෙකෙන් පිළිගන්නේ මොකද්ද? ඔය දෙකම ගෙනාලා දෙනවා. එහෙනම් ඔය දෙකෙන් පිළිගන්නේ කුණු විච්ච ගඳ ගහන එකද? ඒක පිළිගන්නේ පිළිගන්නේ නැත්තේ. එහෙනම් පහසු දුක විඳිනේ පිනිස මොකද්ද වෙන්නේ? කායික වේදනා ආබාධ දුරු කරන්නේ මේක ගන්න. අරද නැත්තම් මොකද්ද වෙන්නේ? ඒක ප්‍රත්‍ය නැහැ. ඒක ගත්තොත් ආබාධ තව තව වැඩි වෙනවා. හැබැයි රතු තෘෂ්ණාවෙන් ගන්න එකක්ද? නැහැ. නෝම තෝරගන්න ඕනේ. එහෙනම් අරියතුන් වහන්සේ කෙනෙකුට ඕලිමේ දානේ උදාරේ යනකොට උන්වහන්සේ වළඳන්න පුළුවන් එක. දැන් ඔය ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය කියන එක හැදිලා තියෙන්නේම දැන් අප්‍රිය කරනවා නම් ආහාරයක් ගන්නකොට ඇතුලේ ඒක විපාක වශයෙන් මේ සතරමා ධාතුව මෙලින් සේව කරනවා. එළියට දානවා. ඒ නිසා තමයි ඒක වේදනාව තුලින් ඒ ටික ගැටලා වේදනාව දෙන්නේ. ඉතින් උන්වහන්සේ මේ ප්‍රතික්‍රියාව කරන ආහාර ගන්නෙම නැහැ. හොඳට තෝරගන්න. එනම් මේ අරිහත් වුණා කියලා දැනෙන වේදනාව වෙනසක් එම නැහැ. වේදනාව අයිති අරිහත් ස්වභාවයටද? වේදනාව අයිති ලෝකෙට. එනම් ලෝකෙට අයිති ටික ලෝකෙට බාර දීලා මෙතනින් මිදිලා. හැබැයි ප්‍රඥායිතිකයේ මෙහෙवला ලෝකේ ඉන්න තාක්කල් අර කම්ම භවයේ ඉවර වෙන තාක්කල් විපාක පිණිස කටයුතු කරනවා. ඔබ තෝරගන්න. එහෙනම් අපි දකින්නවා නිවන් දකින්නකොට 아무තු ලෝකයකට යනවා ඇති. 아무තුේ මොකක් හරි එකක් වෙනවා ඇති. එතකොට මේ රූප දිහා එන දැනෙන වේදනාව 아무තු එකක් වෙනවා ඇති. වෙනස් වෙනවා ඇති. ඔබ තෝරගන්න මේක වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ දර්ශන මාත්‍රේ. අන්න වෙනස එක විද්‍යාවෙන් දැකීමයි අවිද්‍යාවෙන් දැකීමයි කියන්නේ. ඔන්න ඔය ටිකයි අපි තේරුම් ගත යුත්තේ තෝරාගත යුත්තේ. එනම් ඔන්න ඔය ස්වභාවය දැක්කේ නැත්තම්, ප්‍රභාසර චිත්තේ දැක්කේ නැත්තම්, නිවන දැක්කේ නැත්තම්, අනුමගන්නේ නැත්තම් නිරන්තරයෙන්ම මොකද වෙන්නේ? අර ආගන්තුක කෙලෙස් වලට අහු වෙලා ආගන්තුකියා කවුද මෙතන ඉන්නේ? එකම ආගන්තුකියා තමයි පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ මමේ ඔබ ආගන්නවා. ආගන්තුක මමේ ඔබ ආගන්ත නම මොකද වෙන්නේ? කාම ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් උපකිරිටි යන්නේනවා නිබ්බාන ධාතුව නිවන වැහෙනවද නැද්ද? අන්න නිවන වැහෙනවා. ඔබතෝර ගන්න එනම් ප්‍රඥාව උරුංගම වුණොත් අර ප්‍රපාසන හිත මතුනො මොකද වෙන්නේ? අන්න දකින්නවා මේක මතුනේ නැත්තම් තමයි මේක වහගෙන උපකිරිටි වෙන්නේ. මේක හොදක් අසුත පුතඥයාට හිත භාවනාවක් නෑ කියලා ඒකයි බුදු පියාණන් වහන්සේ කැණේ. ඔන්න ඔය ටික තමයි අපි තෝරගන්න ඕනේ. එහෙනම් කොටින්ම අපි දකින්න ඕන මොකද්ද? නිරන්තරයෙන්ම ඇහැට රූප ගැටිලා, කනට ශබ්ද ගැටිලා, නාසයට ගන්ධ ගැටිලා, දිවට රස ගැටිලා, කයට පහස ගැටිලා මිසක මේක පටිච්ච සමුප්පන්නව මේ පංචස්කන්ධය ගොඩ නැගිලා ඒ තුලින් අවසාන ප්‍රතිඵලයේ වශයෙන් වේදනාවක් ජනිත කරලා දෙනවා. මේ වේදනාව කියන එක අපි දකිනවා පටිච්ච සමුප්පන්නයි සංකතයි කවුරුත් හැදුවා නෙවෙයි ඉබේ සිද්ධ වුණා නෙවෙයි. මේක ඇහි තිබුණත් නෙවෙයි රූපේ තිබුණත් නෙවෙයි ඇයට රූප ගැටීම හේතුකාරක කරන්නේ එතනින් මොකක්ද උනේ විඥානයක් ගොඩ නැගුණා රූප වේදනා සංඥා සංකාර කියන ක්‍රියාවලියක් ඔස්සේ ඔන්න ඔය තුන් දෙනා පත්‍ය කරගෙන එහි ස්පර්ශය මොකද්ද මේ වේදනාව ජනිත කළා. ඔන්න ඔය වේදනාව කියන මට්ටමින් එහාට තණ්හා ගොඩ නැගෙනවා උපාදාන ගොඩ නැගෙනවා ඊට අනුකූල භව ගොඩ නැගෙනවා අර විද්‍ය ඇස පහල කරගත්ත නැති නිසාමයි කුජල දෘෂ්ටියට වැටිච්ච නිසාමයි පටිච්ච සමුප්පාදේ පටිච්ච සමුප්පන්න වශයෙන් දැක්කනම් හේතුඵල න්‍යාය හේතුඵල න්‍යාය වශයෙන් දැක්කනම් අනාදිමත් සංසාර ගමනක මෙන්න මේ මම නැවති මුලාව හදපු වඩුවා කොතනද ඉන්නේ කියලා අන්න එදාට දකින්නවා. අන්න එදාට තමයි මෙන්න මේ මම කියන වඩුවා සුළු විසිරු වෙලා යන දර්ශන මාත්‍රේ පහළ වෙලා ප්‍රඥා චෛතසිකය ඔස්සේ නිවනට සිටින් පහළ වෙවි ඒ සිත් යොමු වෙවි අන්න ධර්මය ධර්මය විසින් පවත්වයි කියන්නේ අන්න ඔකට ඒවට ඇතුළ වෙන එකකට නෙමෙයි. එහෙනම් මේ සතාවිතු බුදු පියාණන් වහන්සේ උතුම් වූ සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කරගෙන මොකද්ද කිව්වේ? මහණෙනි මම පිහිටාද නොසිටියෙමි, වෑයම්ද නොකෙලෙමි, පිහිටාද නොසිට, වෑයම්ද නොකර උතුම් වූ සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කළෙමි. එහෙනම් දැන් තෝරගන්න ඕනේ පීඩන්නේ කොහෙද? පීඩන්නේ අර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මම කියන මුලා අමුනේ පීඩනවල මොකද වෙන්නේ? අන තණ්හාව ගොඩ නැගි නැගි ගොඩ නැගි නැගි මොකද වෙන්නේ? සංසාර චක්‍රය ගොඩ නැගෙනවා. එහෙනම් ඔය දර්ශනය පහළ නොවන තාක්කල් අපිට මොකද වෙන්නේ? පිළිගන්න තරම් අවිද්‍යාවෙන් දකින තාක්කල් මුණ ගැහෙනවා. ඒ සත්‍යය දිට්ඨිය තුළ මමත්වයේ තුල හිර වෙලා. හැබැයි මොකද වෙන්නේ? අන්නාර පටිච්ච සමුප්පන්න හේතුඵල ධර්ම මතුවිච්ච ගමන් දකින්නවා පීඩන්න තැනක් නැහැ. පීඩන්න කෙනෙකුත් නැහැ. පීඩන්න දෙයක්ුත් නැහැ. පටිච්ච සමුප්පන්නව එතන එතනම මෙන්න ඇහැ ඉපදෙනවා නිරෝධ වෙනවා. ඒ තුලින් වේදනාවක් දැනෙනවා ඒකක් මොකද වෙන්නේ? ඇහැ ඉපදීමත් එක්කම ඉපදිලා එතනම ඉතිරි නැතුව නිරෝධ වෙනවා. ඈ ඉපදීම අරහතම වේදනාව නින්නේ. කන ඉපදෙනවා එතනම නිරෝධ වෙනවා. එකවර එක විඥානයක් විතරක් පහළ වෙනවා. ඈ ඉපදෙනකොට අනිත් ආයතන එකක්වත් නැහැ. කන ඉපදෙනකොට අනිත් ආයතන එකක්වත් නැහැ. ඔය ආදි වශයෙන් දැක්කම තේරෙනවා සත්‍යයේ පුජ්‍යලේ තවා මාත්‍රේකවත් මේක ඇතුලේ ගන්න හරයක් නැති බව තේරෙනවා. නිස්සත්ෝ නිජීවෝ ශුන්‍යෝ කියන ධර්මතාවය ඉවරෙන්න පටන් ගන්නවා. හැබැයි ඇත කියන අන්තයට වැටිලවත් නැත කියන අන්තයට වැටිලවත් නෙවෙයි. හේතුඵල දැකලා පටිච්ච සමුප්පාදය දැකලා ඔන්න ඔය ප්‍රඥායස විවර වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විවර වෙන්න පටන් ගත්තම මොකද්ද වෙන්නේ? පිහිටන්න තැනක් නැති වෙනකොට පටිච්ච සමුප්පාදය තුලින් මොකද වෙන්නේ? අර ධර්මස් තුලින් ප්‍රඥා චෛතසිකය තුලින් ආයි බලෙන් කරන්න දෙයක් නැහැ. චේතනාකරණීය සූත්‍රයේ විග්‍රහ කරනවා මේ චේතනාකරණීය. නිවන් දැකීම පිණිස චේතනාවෙන් කළ යුතු කිසිවක් නැත. අවිද්‍යාව තුල ඉන්න තාක්කල් මොකද්ද වෙන්නේ හිතනවා මට කරන්න පුළුවන් මට උත්සාහයක් කරන් බලෙන් මේක කරන්න පුළුවන් කියලා. ඒ මට කරන්න පුළුවන් කියලා හිතා ගොඩ නැගෙනවා. ඒක ගොඩ නැගෙන්නේ මොකක් නිසාද? කවුරු හරි හදනවාද? නෑ අවිද්‍යාව හේතු කාරක කරගෙනමයි ඒ හිත ගොඩ නැගුණා නම් ඒක ගොඩ නැගුණේ අන්න මේ ධර්මයේ දැක්ක දවසට තමයි තේරෙන්නේ මොකද්ද පිහිටන්න තැනක් නැති වෙනවා පිහිටන්න දෙයක් නැති වෙනවා උදාට මොකද්ද වෙන්නේ උත්සාහ කරන්න දෙයක් නැහැ ව්‍යායාම කරන්න දෙයක් නැහැ ධර්මයේ ධර්මයේ විසින්ම පවත්ලා මොකද්ද වෙන්නේ අන්න උදුගම් බලා යාත්‍රා කරන නිවන් පවුලින් ඉවර වෙනවා. එදිරින් යාට පරප්‍රත්‍ය රහිත වෙලා යනවා. එදිරින් යාට මොකද වෙන්නේ? අර මුලා දෘෂ්ටියේ අඳුරට ඇවිල්ලා ඒ අඳුර ඔස්සේ යන දර්ශන මාත්‍රයේ දිනනවා. ඒ දර්ශන මාත්‍රයේ හේතුකාරක කරගෙන ඊට අදාළ ප්‍රඥා ජයතිකේ මෙහෙයවීම මොකද වෙන්නේ? නිවන සාක්ෂාත් කර ගැනීම දක්වා විහිදෙනවා. ඔන්නක තෝරගන්න. අන්න එදාට තමයි ඔබට මෙන්න මේ නිවන මොකක්ද? දර්ශනය මොකක්ද? භාවනාව මොකක්ද කියන කාරණාව වැටහෙන්න පටන් ගන්න, තේරෙන්න පටන් ගන්න. ඕක නොදන්න ගම නිසාමයි අහන්නේ ඇවිල්ලා ආන්තරනේ නිවන් දකින්න තියෙන භාවනාව මොකක්ද? අරගෙන පුළුවන්ද මේකෙන් පුළුවන්. ඉතින් බුදුන් වහන්සේ කලේ මොකක්ද? යම්කිසි ධර්මයක්, දාර්ශනයක් දේශනා කළා. ඒ දාර්ශනය මාත්‍ර සංඥාවකින් හරි දැකලා අවබෝධ කරගත්තා මොකද්ද කියන්නේ? අය අමුතුවෙන් භාවනා කරන්න කියන්නේ සතර සතිපට්ඨානය වැඩෙනවා. මේක වඩන එකක් මේ බලෙන් වඩන්න බෑ. උසාවි වීර්යයෙන් මේක ඇතුලේ කරන්න කෙනෙක් නෑ. අර දර්ශනය පහළ වීම හේතුකාරක කරගෙනයි සතර සතිපට්ඨාන දුර ඉවර වෙන්නේ. අන්න ඒක හේතුකාරක කරගෙනයි සතිය සිහිය වැඩෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ ප්‍රඥායයිතිකේ පහළ වුණේ නැත්තම් නිවන් දොර විවරුනේ නැත්තම් දර්ශන මාත්‍රේ ලැබුණේ නැත්තම් කවම කවදාකවත් නිවනට යොමුනිච්ච ආර්ය සාසනය ආර්ය භාවනාවක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එදින ඉහළට කරන සියල්ලම අනාවි භාවනාව. එනම් භාවනාව කියලා කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාද ධර්මය දකින්න දකින්න මොකද්ද වෙන්නේ? හේතුඵල තුලින් මේ න්‍යාය දකින්න දකින්න ප්‍රඥා චෛතසිකය තුලින් රාග බැමි, දේශ බැමි, මෝහ බැමි බෑ වෙන්න පටන් ගන්නවද නැද්ද? බෑ වෙන්න පටන් ගන්නවා. එහෙනම් බාරන්න නිකන් පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අර දර්ශනයෙන් ඇවිල්ලා ඒ දර්ශනය තුලින් විද විද ඉදිරියට යන ප්‍රඥා චෛතසිකය ඔස්සේ නිවන් මාර්ගය ඉවර වෙන්නේ උදුගම්බලා යාත්‍රා කරන මෙන්න මේ උතුම් වූ ධම්පරියාය අපිට දැනගන්න තෝරගන්න ලැබෙන්නේ. අන්න ඒක නිසායි පින්නුවේ නයිදාන් අත්ත කතම් බිම්බන් නයිදාන් පර කතම් වග හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. එනම් මේ ක්‍රියාවලිය කවුරුත් කළා නෙවෙයි ඉබේ සිද්ධ වුණත් නෙවෙයි මම කළත් අන් අය කළත් නොවේ කියලා දකිනවා. එනම් හේතුම් පටිච්ච සම්භූතං මෙන්න මේ භූතේ ගොඩනැගෙන්නේ හේතුඵල න්‍යායකට අනුව හේතුන් ගැළපීලා බැඳීම නිසා මොකද වෙන්නේ මෙන්න මෙතනදී මේක ගොඩනැගෙනවා. ඇහැට රූපයක් ගැටිලා කනට සද්දයක් නාසයට ගන්ධයක් දිවට රසයක් ආදී වශයෙන් ගැටිලා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ධාන විඤ්ඤාණ, දිව්‍යා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ පහළ වෙලා මේ තුන් වෙලා හේතුකාරක කරගෙන ස්පර්ශයෙන් වේදනාව ගොඩනැගුණා මිසක මෙන්න මෙතන තමයි භූතේ හැදෙන්නේ. එන්න මේ භූතේ යථාර්ථය දකින්න එකට කියනවා යථා භූතං පජානාති. එනම් මෙන්න මේ භූතේ යථාර්ථය මොකද්ද? මේක නිවිදුවා, මේක මායාවක්, මේක මුලාවක්, කාටවත් අයිති නැතිව. පටිච්ච සමුප්පන්නව ගොඩ නැගිලා පටිච්ච සමුපාදයේ එතරම් නිරෝධ වීම තුලින් මොකද වෙන්නේ? ඉතිරි නැතුව එතන එතනම නිරෝධ වෙලා යනවා. ඔන්න ඔක දකින්නවා. එහෙනම් ඔන්න ඒ ක්‍රියාවලිය දැක්කට පස්සේ අපිට අවබෝධ වෙනවා මොකද්ද? පච්චුප්පන්නං චේ ධම්මං සත්ත තත්ත විපස්සති. යම්කින්චි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මංති. ඒකම කාරණාව කොහෙන් ගත්තා? ඔන්න ඔය දර්ශන මාත්‍රේ පැහැදිලි කරගෙන තෝරගෙන අපිට වහා වහා නිවන් මාර්ග සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උත්තරීතර ධාම් රස පහළ වේවා විවර වේවා මේ උතුම් වූ ධර්ම කාරණා කීපය උතුම් නිවන පිණිසම හේතු වේවා කාර්මිකා සත්‍යම් බවට මොහත්ත්වා පත්ත්වා පත්ත්වා කියන සාධනාවක් ප්‍රාර්ථනා කරා ඒ වගේම මේ මොහොතේ අදිෂ්ඨාන කරගන්නට අනුමත කරගන්නට අනන්ත ජාති සංසාරේ පටන් මේ මොහොත දක්වාම අවිද්‍යාවෙන් පිරිච්ච සංසාර ගමනේ කුජල දෘෂ්ටියක් හදාගෙන ඇවිල්ලා මෙන්න මේ කුජල දෘෂ්ටිය දිගින ගමනට යම් කිසි වචනයකින් හරි උපකාරයක් කරපු යම් කිසි සත්ව කුජල ස්වභාවයක් තුල කොටිවිච්ච මුලාව තුල සැකෙවිච්ච යම් කිසි ඥාති ස්වභාවයෙන් මුල් බැහැගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනාටම මේ උත්තරීතර ධර්මයට විවර වෙලා ඒ මුලාතුරෙන් ගැලවිලා පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවන් මාර්ග සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ ධර්ම කාරණා කීපේ හේතු උපනිශ්‍රේ වේවා ප්‍රඥා පෞරක් බවට මොපත්ත්වා පත්ත්වා පත්ත්වා දුර්ලෝකවාසී සියලුම සත්වයන්ට මේ සත්වත්වයේ ගොඩනැගෙනට තේරුම් අරගෙන පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධ